ඉතින් සම්බන්ධ වෙන හැම අවස්ථාවකම අපි සර්වඥ දේශිත සූත්‍රයක් සූත්‍ර පිටකයේ අංශයක් ඉදිරිපත් කරගෙන ඒක මුල් කරගෙනයි මේ දේශනාවත් අනේ දේශනාවලියක් විදියට. ඉතින් මේ දවස්වල අපි ඉදිරියෙන් තියාගෙන ඉන්නේ සර්වච්ඡ දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය සංග්‍රහ වෙලා තියෙන අනාථ පින්ඩිකෝ වාද සූත්‍රය කියන සූත්‍රය. ඒ අනාථ පින්ඩිකෝ වාද සූත්‍රය ප්‍රධාන වශයෙන්ම සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දේශිත දෙයක්. නමුත් මුලමදාග තුන් පොලේදීම සර්වඥාසිකේ සම්බන්ධය තියෙනවා. ඉතින් ඒක නිසා සාමාන්‍ය සර්වඥ දේශිත සූත්‍රවල තමයි වැඩේ. ඉතින් ඒ සූත්‍රය කියවෙන්නේ අපේ මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන උපාස්ථායක මහත්තයා එවනත අපි හුරතලේට අනාථ පිණ්ඩික කියන නම පට බැඳලා තිබුණු සුදන්ත උපාසක මහත්තයාගේ ජීවිතය අවසාන අවස්ථාව නැත්නම් මරණාන්තික අවස්ථාව පිළිබඳව ධර්මානුකූලව විස්තර විවේචනය. ඉතින් වෙලාවේදී ඒ උපාසක මාත්‍යා සාසනය වෙනුවෙන් කරන තියෙන ප්‍රධාන කටයුතු කරලා තමන්ගේ දුව දරුවන් පිළිබඳවත් කළ යුතු කටයුතු කරලා ජීවිතේ පැසළු වයසටපත් වෙලා gedara දීම වෙච්ච ස්වභාවික මරණයක් මේකේ සංග්‍රහ වෙන්නේ. එසේ නමුත් අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙච්ච නැති විදියට බලාපොරොත්තු වෙන්නේ නැති විදියට ඒ පාදක මහත්යරත් මේ මරණාන්තික වේදනාව හිතා ගන්න බැරි මට්ටමකට පත් වෙනවා. ඒ මත්පත් වෙලා මේ වේදනා අතරෙමත් ඒ පාසක මහත්තයා පණිවිඩයක් කරනවා සර්වචන් වහන්සේට තමන්ගේ ජීවිත අවසාන අවස්ථාවටපත් වෙලා තියෙන බව දැනුම් දීමක් කරනවා. නමුත් සර්වචන් වහන්සේට මේ වෙලාවට මේ සිටු මන්දිරයට වඩින්න ආරාධනා කරන්නේ. නමුත් ඒ පණිවිඩ කාර්යයට බොහොම සීබුද්ධිය මතක් කරනවා. ඒ ළඟම තියෙන කුටියේ සර්ව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. අන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ගිහිල්ලා වන්දනා කරලා මං වෙනුමුත් වන්දනා කරලා ඊට ප්‍රස්තාව තියනවනම් සිටු මන්දිරයට ඇවිල්ලා මේ මේ පාසක මාතක අස්වසිලක් කරන්නේ ඉතින් මේ කාරණාව ඒ විදිහටම තේරුම් ගත්ත සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චා සමනව ඒ වෙලාවට වැඩම කරලා ඒ පාසක මහත්තයට අස්සසඬ දේශනා කරපු දේශනාව තමයි මේ අනාථ පින්ඩිකෝ වාද නැත්නම් අනාථ පින්ඩික සිසුමාට කරන ද අවවාදයේ වශයෙන් මේ සඳහන් වෙන සූත්‍රයෙන් මේකට ආසන්න බණ කියලා සමහර විටක නමත සඳහන් කරනවා. ඉතින් බෞද්ධ ගෙදරක නැත්නම් බුද්ධ ශාසනයක කෙනෙක් මේ මරණයට සූදානම් වෙන හැටි ඒතර ගිහි පැවිදි සම්බන්ධතාවය ඉදිරින් යාම ධර්මයේ සම්බන්ධතාවය පිළිබඳව බොහොම විචිත්‍රු දේශනයක් විචිත්‍රු විස්තරයක් මේක සඳහන් වෙනවා බලාපොරොත්තු වුණාට වැඩිය හැබැයි වේදනාව මාරණාන්තික වේදනාව පිළිබඳව ඍජු තොරතුරු රාශියක් මේක සඳහන් වෙනවා චිත්තම සඳහන් කරනවා බිල්ල ඔළුව වටේට වරමන්දක් දාලා තිරින්ගකින් තද කරන්න වගේ බෙල්ල ඉෂක කියනවායි කියලා. ගෙඩි කපන කත්තකින් කැත්තකින් කියන්නේ හරක්මස් කපන කැත්තකින් බඩ ඇතුළට දාලා යහට මෙහට කලතන්නා වගේ බඩේ දරුණු වේදනා වාත වේදනා කියන බව බොහොම ලස්සනට විස්තර කරනවා. ඒ විස්තර කරලා පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ආපු ඊට ප්‍රස්තාවිත තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධර්මයේ ගුලියක් විදියට අඹරලා අදක් කියන මේ කහක් තියාගෙන ඒ වේදනාව වෙනුවට මේක රස බලන්න. ඉතින් ඒක හොඳටම තේරෙනවා මේ වගේ ධර්ම කොටාශයක් ඒ මරණාන්තික වේදනාවේ ඉන්න කෙනෙකුට ප්‍රථම වතාවකට දුන්නනම් තිබුණ වේදනාව වැඩි වෙන්නේ ඉති තියෙනවා. නමුත් මේ වාස්තු මහත්තයා ඊට කලින් මේවා දන්න නිසා සූදානම් වෙච්ච නිසා සෝවාන් මාර්ග පලස්තේක් නිසා මෙතුමට අර දරු වේදනාව තියේදී මේ ධර්ම කාරණාවට හිතියදා ගන්න තරම් ස්පාසුවක් තිබිලා තියෙනවා. ඒක ඉන්පාසක මහත්යාගෙන දානාත් පිළික ශිෂ්ටමාග ප්‍රචාර වලින් පේන්න තියෙනවා. ඉතින් මේ විදිහට විස්තර කරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විවිධාකාරයෙන් අපේ හිත මේ වේදනාවක් ඇති කිරීම සඳහා මේ පංචස්කන්ධය එහෙම නැත්නම් ඒකට අරමුණු වෙන දේවල් මේ සියල්ලම මමේ මාගේ කියාගන්න පදනමේ තමයි වේදනාව උග්‍ර වෙන්නේ නැත්නම් ඒකෙන් අදහස් කරන්නේ මේ ඇවිල්ලා යන වේදනාව මගේ කර ගැනීමක් අන්න එවැනි හිත දුක් පිච්ච පරදිච්ච පිටතටපත් වෙච්ච වෙලාවක මේ වේදනාව තර්ජනය කරමින් ඉන්න ව්‍යාකර දේනුවක් වගේ පැනලා කණ්ඩ හදනවා ව්‍යාග්‍රීව තිත්‍ත්‍ති පරිතරජයන්ති කියලා කියලා කියනවා. අපි මේ තරුණ වයසේ ඔදේ තියෙන දාකල් ඒ වේදනාව එහාට මෙහාට කරගෙන පෙන්කෙලියට ඒ වේදනාව නිතරම පිටිවසට වෙලා ගොරව ගොරව බලා ඉනවා. ව්‍යාග්‍ර දිනුවක් වගේ උඹට පුළුවන් කාලේ නටපන් බැරි වෙච්චාම මෙන්න මෙච්චරයි කියලා ව්‍යාග්‍රය ව්‍යාග්‍ර දිනුව පැනලා මේ මුරු මුරු ගාලා කරන වෙලාව. ඉතින් එතනදී ඒ සහ අමාරු දුකක ඉන්න වෙලාවක සංසඳා කරලා තියෙනවා මේ වේදනාව මම කියා ගැනීමට හේතු වෙන පසුබිමේ එක එකක් පතුරු ගහලා විසිතුරු කරලා ඒ හැම එකක්ම මම කියා ගන්න නැති වෙන්න අල්ල බදා ගන්න නැති වෙන්න තණ්හා නොකරනද අර අනේ අනාගත පිටිතුමාගේ අවධානය ධර්මයේ දිහාට යොමු කරනවා. එතෙන්දී මේ පසුගිය දවස් ටිකේම අපි කළේ ධාතු මනස්කාරයේ හිත යෙදවීමෙන් කොහොමද අපි මේ වේදනාව වගේ විශේෂ දුක් වේදනාවක් දුරස්ත කරගන්නේ බැහැර කරගන්නේ ඒක මම මගේ මගේ ආත්මය නොකිය ගන්න කටයුතු කරන්න කියලා. ඉතින් ඒකට අපි පටන් අරගස්සේ ආපෝ ධාතුවෙන් ඊට පස්සේ දැන් අද කතා කරන්නේ තේජෝ ධාතුව ගැන වායෝ ධාතුව පටවි ධාතු එක එකක් එක එකක් ඒ වෙලාවේදී වෙන් වෙන් වශයෙන් පෙන්වනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. තස්මා තේති දාපතිය වංශිකිතබ්බං ගෘහපතිය එයාගේ මරණාන්තික දුක්කටපත් වෙලා ඉන්න වෙලාව සංඥා වශයෙන්වත් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ධර්මයේ ඉදිරිපත් කරච්ච වෙලාවේදී මෙන්න මේ විදියටයි මේ වෙලාවේ හිත ඉක්මවා ගන්න ඕනේ, দমনීය කර ගන්න ඕනේ, ශික්ෂා කර කර ගන්න ඕනේ න ආපෝ ධාතු පාදිශාන මේ වෙලාවේදී පෙළන නැත්නම් තවන මේ ආපෝ ධාතුව නැත්නම් තෙද තේජෝ ධාතුව තෙද මම කියාගත්තොත් තමයි මගේ කරගත්තොත් තමයි ආත්මය කරගත්තොත් තමයි ඒකෙන් දැවිලි දැවිලි වැඩි වෙන්නේ නමුත් උපක්‍රමයක් තියෙනවා දෘෂ්ටි කෝණයක් තියෙනවා යෝනිසමංස්කාරයක් තියෙනවා ඒක එම කරාට ඒකෙන් පෙළෙන දේ හෝ ඒ පෙළෙන තේජෝ ධාතුව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියාගන්න ඒ සඳහා ඒ ධාතු දැඩිශේ අල්ල නොබද ගැනීම සඳහා හික්මෙන්ඩය නචමේ ආපෝ ධාතු නිසිතම් විඥානම් භවිෂති කි මේ ඇවිල්ලා යන මේ ආපෝ ධාතු අල්ලගෙන මගේ හිත අනේ නහමක් කතන්දර ගොතාවා නහමක් දුක් කරදර ගනිත්වා කියලා හිත මේ තේජෝ ධාතුවේ වේෂ නොවීමට දුක් කරදර නොගැනීමට අසහනයක් නොගැනීමට ඉක්මෙන්නේ. ඉතින් අර මම කලින් කිව්වා වගේ අපි කලින් කරන ලද භාවිත මනසක් නැත්තම් මේක කොහොමඩක්වත් හිතවදින වෙලාවක් නෙවෙයි මානසික අවස්ථාව. නමුත් මේ සිටුසුමාගේ තිබිච්ච මේ භාවිත මනසක් ඒ වගේම පියෙක් වශයෙන් සිටුවරෙක් වශයෙන් බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් අගුරු පස්ථායක වශයෙන් තිබුණ හික්මීමක් නිසා මේ උපාසක මාත්‍යට ඒක හොඳටම යාප්‍ය වෙච්ච බව පේන්න තියෙනවා. ඉතින් අපි මරණය ඒකාන්තයි. අපට මේ වගේ මරණාන්තික වේදනාවකදී මේ සාමාන්‍ය ජීවිතේ පවතින දැවිලි තැවිලි උග්‍ර වෙනවා. ඒ තැවිලි උග්‍ර වෙන අවස්ථාව තමයි මේ තේජෝ ධාතුව උග්‍ර වෙන අවස්ථාව කියලා කියන්නේ. ඉතින් ඒ වෙලාවට පුළුවන් වේද මේ දැනට සාමාන්‍යයෙන් පුංචි පුංචි දැවිලි විඳලා දරාගෙන ඇති කරගන්නා වූ මේ ඉවසීමේ ශක්තිය නොසැලෙන මනස අටලෝක ධර්මේ කම්පා නොවන මනස මේ මරණාන්තික වේදනාව කෙනේ දැවිත විදිත් වලටත් පසු නොබා ඒ දැවිල් කැවිලි අතරත් සතිය පාත්ත ගන්න. එහෙම නැත්නම් නොසලෙන මනසක්, ඉවසාදරා ගන්න මනසක්, එහෙම නැත්නම් ගැළපෙන්නේ නැති වෙයි සමාධියක් පාත්ත මේ තරම් දරුණු තේජෝ ධාතුව දඟලද්දී දැහ ගන්න හදද්දී ජීවිතය සතියක් සමාධියක් පවත් ගන්න පුළුවන් වෙයිද කියලා බලන එකේ පුංචි පරීක්ෂණ තමයි එහෙම නැත්නම් පූර්ව භාග තරග විභාග තමයි අපිට මේ දිනදා ජීවිතයේ එකදා වුණ හත්දා වුණ ආදි වශයෙන් ඒ උග්‍ර සංතාපක තේජෝ ධාතු උග්‍ර වුණාට පස්සේ අපිට කොච්චරක් ඒක තරහ කියාගෙන ඉන්න පුළුවන්ද නැත්නම් මේ වගේ වෙලාවල් වල තරහ කියාගෙන සින්න අල්ලපනලේ සතිය පවත්වන්න පුළුවන්ද මට වේදනාව ඇවිල්ලා උණ විකාර වෙන්නේ ඉස්සෙල්ලා මෙහෙමයි උණ විකාරේ පවතිද්දි මෙහෙමයි උණ බහැලා යාගෙන එනකොට නැවත ප්‍රകൃතියටපත් වෙන්නේ මෙහෙමයි කියලා ඒ හරහා සතිය පවත්වන්න පුළුවන් නම් එතකොට මේ සාමාන්‍ය වුණා හොඳ අභියෝගතා පරීක්ෂණයක් බාටපත් වෙනවා එදිනදා ජීවිතේ. එහෙම නැතුව ඒ වුණක් හච්චාම ගෙදරකට තියලා තුන ගෑන්න තරම් කෑ ගහන්න ගත්තොත් ඒ නැත්තම් නොමරන කෙනෙක් විදිහට ඒක මවන්නේකට නොගිය යුත්තක් කියලා බාරගත්තොත් ඒක නා ඒක උපාදානය කරගත්ත වෙනවා. ඒකෙන් දුක් පිට කරගත්ත වෙනවා. ඒ වෙනවා අනාථ බින්දික සිරිතුමාට සෝවාන් වෙච්ච මට මොකටද මේ වුණ කරදර කරන්නේ? බුදුහාමුදුරගේ අග්‍රපස්ථායක වෙච්ච මට මොකටද මේ වුණ කරදර කරන්නේ? එතන මෙච්චර මිනිසුන්ට අනාථ පින්ඩිකව දන් දීපු මට මේ වුණ කරදර මොකද කරන්නේ කියලා කොච්චර දෝත ඇවිල්ලා. ඒකක්වත් මේ වෙලාවේදී වාංගුවටවත් ගන්නේ නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරලා තියෙනවා උපාසක මහත්තයා පරිදද කරගනි ඉවසපා මේක දරා කියා ගනිමු කියලා. ඉතින් ඒ සඳහා ඒ අනාථ බින්දුක සිටුතුමා ඒ තමන්ගේ සිටු ජීවිත කාලේ නැත්තම් ජීවත් වෙන කාලේ සෑහෙන්න මේ වගේ ඒ ශාන්තාපක තීජෝ ධාතුවෙන් දුක් විඳ ඇති ඒ දුක් විඳපු දේවල් මේ වෙලාවට තමයි පෙරහුරුවක් එනතා ප්‍රතිශක්තියක් දැඩිමේ ශක්තියක් පාට පත් වෙන්න ඇති මේපත් වෙච්ච නිසා තමයි තාමත් ඇඳේ ඉඳගෙන බණ අහන්න පුළුවන් ශාර්පුත්‍ර සාංශර දිගට බණ කියන්න පුළුවන් උනේ ඒ දරා ගන්න පුළුවන් නිසා ඉතින් ඒ අතරමැද අපේ පාචක තේජෝ ධාතුව එහෙම නැත්නම් බඩ ආහාර දිරවන රසවන තේජෝ ධාතුව නරක වෙච්ච වෙලාවට බඩ අමාරු වෙච්ච වෙලාවට බඩ දැවිලි එන වෙලාවක ආම වාතයේ ගහපු වෙලාවක ඒන දුක් වේදනා වාම වාතයේ තියෙන කෙනා ඒ වෙලාවලට ඔළුව කොච්චර තෝන්චු වෙනවද කියනවනම් හිතගෙන ඉන්නවත් බෑ. ඒ දෙන ජීවිතේ ප්‍රශ්නයක් ආපුවා මේක දෙගුණ දෙගුණ වෙනවා. ඔළුව තෝන්තු වෙනවා. එතකොට සිය ජීවිතය සා ගන්නවයි කියන එක ඉක්ම අමාරු නෑ. හොඳ ප්‍රසිද්ධ ආම්දුරු දෙතුන් නමක් මම දන්නවා. ප්‍රසිද්ධියේම වෙන කිසිම හේතුවක් තිබුණේ ඒ ස්වාමීන් වහන්සේට ලැජ්ජ හිතුණා මේ මේ පාචක තේජෝ ධාතුව පැහැවීම ඉක්මවලා ගිහිල්ලා බඩේ බඩ බොක්ක පැහැවෙන වෙලාව වෙනකොට ඔළුව තෝන්තු කරන වෙලාව වෙනකොට එන ද්වේෂය තරම් නොවෙන නිසා එයින් ඇතිවෙන ලැජ්ජාව තරම් නොවෙන නිසා තමන්ගේ ජීවිතය පැහැරගන්න එහෙම නැත්නම් ශීතිනසා ගන්න මට්ටමට යන කලිය. ඉතින් ඒ වගේ දේවල් පවා මේ මරණාන්තික වෙලාවේදී නැහැ කියලා සාහිතියක් නැහැ. ඉතින් මේ පාචක තේජෝ ධාතුවත් ඒ හැම කෙනෙක් ගාවම හැම චිත්තක්ෂණයකම අඩු වැඩි වශයෙන් පවතිනවා. එහෙම නැත්නම් ආහාර දිරවීම සිදු වෙන්නේ නැහැ. ඒතකොට ජීවක තේජෝ ධාතුව කියලා කියන්නේ උපත් දවසේ ඉඳලාම ජරාවටපත් කරනවා. අපිට පේන්නේ නම් ඉපදිච්ච ගමන් කෙනෙක් වැඩෙනවයි කියලා ඒ නැත්නම් කාගෙත් බලාපොරොත්තු යා කරදඬුසල හැදෙනවා දකින්න එක. නමුත් මේ මරණයේ ලකුණු තමයි උපත්යේ පටන්ම දිරන. ඒ දිරීම තමයි මුල් කොටස වර්ධනය, මැද කොටස ස්ථාවර වීම, අවසාන කොටස වෙනකොට සම්පූර්ණයෙන්ම ජරා දිරාවට යනවා කියලා කියන්නේ. ඔය පළවෙනි අවුරුදු 10 දශක දශකයේ මන්ද දශකයේ කියලා සඳහන් කරන උඩුබැල්ලේ හේවන ඕන දශකය ඒ මන්ද දශකයේ ගත කරලා පස්සේ ක්‍රීඩා දශකයට යනවා. ඒකේ පුරාවට අපේ ඉඳුරන් වැඩෙනවා. ඒකට අපි වර්ධනය කියලා කියන්නේ. නමුත් ඒකත් ජීර්ණේ වීමක්. ඊට පස්සේ වර්ණ දශකයටපත් වෙනවා. එතකොට අපි ආඩම්බර වෙනවා. ඒ ඉඳුරන් සම්බන්ධව අපි ආඩම්බර වෙලා ඒවා රූපලාවන්‍ය කරගෙන ඔප දක්වමින් මේ අනික් අයට වැඩිය අඩු වැඩිකම් බලමින් අපි ඒක නාඩම්බර වෙනවා මාන්නකාර පීඩනවා ඊට පස්සේ හතරවෙනි දශකයට යනකොට බල දශකය පුදුම විදිහට ශරීර ශක්තිය බලවත් වෙන්න පටන් අර ගන්නවා තමන්ගේ දුවදරුවන් විතරක් නෙවෙයි තමන්ගේ අඹුව විතරක් නෙවෙයි අඹුවගේ අම්මා තාත්තයි තමන්ගේ අම්මා තාත්තයි ඔක්කොම යට කරගෙන ඉන්න පුළුවන් තරමේ වනස්පති බලයක් එනවා 40 දශකය ඊට පස්සේ ඒක ඥාන දශකයටපත් වෙලා ඊට පස්සේ සබ්බහාර දශකයට යනවා හැරමිටියක ආධාරේ ඉඳලා කඳ ඉස්සරහට නැවෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ටිකෙන් ටිකෙන් දිර්ලා ගිහිල්ලා මෝ මෝහ දශකෙට ගිහිල්ලා දු අබල දුබල වෙලා අර පොඩි එකා වගේම ආයෙත් කක්ක ගොඩේ චූ ගොඩේ ලැගලා මැරලා යනවා ඉතින් ඒක තේජෝ දහත්වේ කතන්දරයක් දිගටම මෝරන ලද්දා ඉඳම මෝරන මුල් දිගට කොහොම ක්‍රීඩා දශක වර්ණ දශක බල දශක නම් කරාට අන්තිම වෙනකොට පබ්බහාර දශක මෝමුව දශක වලටපත් වෙලා මැරලා යනවා මේක තේජෝ ධාතු කතන්තරයක්. එක පැත්තක් මනාපයට බාර ගන්නවා. එක පැත්තක් පැවැත්මට ස්ථාවර වීමට බාර ගන්නවා. අන්තිමට ඒක තේජෝ ධාතු වෙච්ච ප්‍රතිරෝධා. ඒ වගේම යතරමැද අපේ ජීවිත උෂ්ණය පවත්න්න මේ දාහ ගතිය දවල් වෙනකොට රත් වෙනවා. රැය වෙනකොට සීතල වෙනවා. එහෙමත් තේජෝ ධාතුවක් තියෙනවා. ඉතින් මේ හතර හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා. අපි මේක ගැන ඉගෙන ගන්නවට වැඩිය එයා කන්ඩිෂනර් එකක් තියනවාද කියලා පොඩ්ඩක් හොයන්න දඟලන. එහෙම නැත්නම් ඒ සීතල පළාත් හොයනවා. සීතල ආහාර මේ වගේ දේවල් හොයාගෙන අපි පුළුවන් තරම් බලනවා මේ ජීවිතේට මේකේ බලපෑම අඩු කරගෙන ඒ සමශීතෝෂ්ණ මධ්‍යස්ථ දේශගුණයක ගත කරන්න. ඒක නිසා ලංකාවේ ඉන්න අපට සදාහන්ත වන රේඛාමැද්දේ ගලා බසින දේවැලි සහිතව අපි ඉන්න නිසා අපිට මේක ගැන කතා කරන්න පුළුවන් අපි කාන්තාරයක ඉපදුනා නම් මිටටි ගොඩස් වෙනස් කතා. ඒක නැත්නම් අපි හුඟක් හිමින් වෙහිච්ච රටක ජීවත් වුණා නම් කතා මේකට වෙනස්. අපි ඉන්නේ નિરක්ෂිත කීට්ටුව නිසා මේ තේජෝ ධාතු අතින් අපි මේ ඉන්දියාවේ අනාථපිණ්ඩික සිටුමා දැකපු චිත්‍රෙට ටිකක් හිට්ටුව දැක් ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් මේ ඉරක්ෂයේ මේ ඉඳගෙන තීත්තුගුණ වෙනස් වෙනකොට එනනම් ද්‍රව පලාත් වලට යනකොට මේ තීජෝ ධාතුව මනුෂ්‍ය ජීවිතය ලෝකේ පාත්තන්න බැරි තරමටම මාට උඟක් සීතල නැත්නම් උඟක් රස්නේ. ඉතින් පොඩි කොටසක තමයි මේ ප්‍රාණේ පවතින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ පෘථිවිය පිට අවකාශයේ තව කොතනක ප්‍රාණීන් ඉඳීද කියලා හිතා ගන්න බෑ. තාම ශක කරනවා. ඒකට ප්‍රධාන හේතුව මේ සමශීතෝෂ්ණ දේශගුණේ නැතිකම. ඒ නිසා මේ තේජෝ ධාතුවේ තියෙනවා හොඳ නරක දෙක. පොරට ශීතල වුණත් ප්‍රාණයට ජීවත් වෙන්න බෑ. පොරට උෂ්ණ වුණත් පණක් හිටින්නේ නැහැ. ඒ සමශීතෝෂ්ණ ගතිය තියෙන එක ඒකේ මේ ඉතාමත්ම මැද කොටසේ පුංචි වෙනස්කම් වලට තමයි අපි මේ චර්චුරු ගන්න. ඒක උග්‍ර වෙනස්කම් වලට ආවනම් එහෙම අපිට කල්පනා කරන්න අසන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේ පුංචි පුංචි එන ඒ උච්චාවච තත්වය වටතේදී යෝගාවචරයා උත්සාහ කරන්නේ තමන්ගේ පෙරපින තියෙනවනම් සමශීතෝෂ්ණ කාලගුණය ලැබෙයි. එමන හොඳයි. ඒ වගේම අපි අපේක්ෂා කරන්නත් නරකයි කායට වද දෙන අත්කලමතාණියෝගේ. අපි අපේක්ෂා කරන්නත් නරකයි කය සුවේ ඉල්ලන කාමසුකල්ලිකාණ යෝගය. ඉතින් අතරමැද අපිට දී ඇති ලැබී ඇති මේ පරාසය තුල අපි වැඩි උච්චාවච තත්වයන් යද්දී වැඩි පරාසයක ජීවත් වෙන්න ගිය කෙනාට තමයි මේ බණක් අහනකොට සතුටක් සහ මරණ වේදනාවේදී සාධාරණව මුණ දීමේ හැකියාවක් ලැබේ. ඉතින් යම් වෙලාවකට අපි ජීවිතේ ජීවත් වෙනකන් හොරෙන් ජීවත් වෙනවා නම් උෂ්ණ ද සීතලට අහු වෙන්නේ නැතුව පින්න පොළ ගෙඩියක් පොල්ලකින් බහලා හදනවා වගේ හැදුවොත් අවුවට වැස්සට අවුවට පුපුරලා නැහැ. ඒ නිසා අපි ඒ වගේ දෙයක් කාටවත් දෙන්න නරකයි. නමුත් වෙත පැමිණෙනකොට ඒකට හැඩගැයීමේ හැකියාව සඳහායි සර්වඥාන්සේ තුන්සිවුර සහිතව කැලේට රින්ගන්නේ කියලා කියන්නේ. පාත්‍රයක් අරගෙන දෙන ආහාරයක් අරගෙන වළඳන්නේ කියලා කියන්නේ. ගහකට ජීවත් වෙන්නේ කියලා කියන්නේ. කුටි මුත්‍ර වේසජ්ජයෙන් යැපෙන්න කියලා තියෙන්නේ අපි අනිවාර්යයෙන්ම ජීවිතය අවසන් වෙනකොට ඔය ඔලිම්පික් පරීක්ෂණයට ලක් වෙන්න වෙනවා. ඉතින් එතකන් අපි මේ මැද සමසීතෝෂ්ණ තත්ත්ව ගත කෙරුවොත් වෙන්නේ අර පරීක්ෂණයට කිට් වෙනකොට සෙම දාලා මැරලා යනවා. කිට්ටු වෙනවා මරණය ඇහෙනකොටම සෙම දාන්න පටන් ගන්නවා. සෙම දාන අල්ලපු ගෙදර කට්ටියට ටෙලිග්‍රෑම් එක හම්බ වෙන කට්ටියට සෙම දාන්න පටන් ගන්නවා. ඒ මොකද මේ කවදාකවත් නොආයුක්තක් විදිහට අපි රවට්ටගෙන ජීවත් වෙනවා. නමුත් පැමිණෙන පැමිණෙන දුකට පැණි ගහයි කියාගෙන පැමිණෙන පැමිණෙන මේ කාචක තන්තාක විදීරක දාහක මේ තීජෝ ධාතුවත් එක්ක යදීගත කරන්න පටන් අරගත්තොත් අපිට පෙනේවි බොහෝ සුළු පරාසක තමයි මේ ජීවිතේ තියෙන්නේ. ඒ පරාසය පුංචි වෙනස්කම් වලට තමයි අපි මේ රණ්ඩු කරන්නේ. නමුත් ඒක පොඩ්ඩක් හරි එහෙම වුණොත් ඊට පස්සේ ජීවේ නැතිවෙනවා. ලෝකයේ ජීවේ දරා ගන්න බැරි වෙලා යනවා. ඒකට අපි ග්ලෝබල් වෝමින් කියලා කියන්නේ මුළු පෘථිවි තලයේම රත් වෙන මේ අභියෝගයකට ලක් කළා තියෙන්නේ. මේ අංශක ගාණි හැම වෙලාවම රත් වෙමින් කියනවා. ඒ අංශක ගාණ පොඩ්ඩක් හරි වැඩි වුණොත් ඒ උතුරු දිවයිනේ උතුරු කුර දිවයිනේ තියෙන අයිස්කන්ධ දිය වුණොත් ඒව ගොඩක් වෙලාවට නිරක්ෂය දිහාට ගලාගෙන යනවා. නිරක්ෂය දිහාට ගලාන ආපු ගමන් ලෝකයේ දැන තියෙන හැඩේ පොඩ්ඩක් වෙනස් වෙනවා. නැත්නම් හැඩේ සමතුලිත බර සමතුලිත වෙනස් වෙච්ච ගමන් මේ පෘථුවිය කක්ෂේ පනි මේ අද දෝන කක්ෂේ පනිනවා පැනපු ගමන් ඒ කක්ෂ වෙනස ඇති වෙනකොට පෘථිවියට ඇති වෙන කම්පනය ඔය සුනාමි 1000ක විතර වගේ තද බල කම්පනයක් එන්න පටන් ගන්නවා ඒ වගේම චුම්බක ශේෂ්ත්‍රය වෙනස් වීම නිසා අපි ළඟ තියෙන ඔය උපකරණ ඔක්කොම වැඩ නොකර අතහරිනවා ඒ වගේම භූමිකම්පා ස්වභාව, දිනිකඳු පිපිරීම කෙලෝරක් කරගන්න බැහැ. ඉතින් ඒක බලාපොරොත්තු වෙලා ඉන්නවා මේ දේශපාලන කතාවක්ද මන් දන්නේ බලාපොරොත්තු වුණා 1993 වෙයි කිව්වා 2000 දී වුණායි කිව්වා 2012 දී වුණායි කිව්වා දැන් කට්ටියට මතකත් නැහැ 2012 පෙන්නයි කියලා. දැන් ආයේ පෙන් කෙලිනවා 2012 නම් ඉතින් බෝධි පූජා වටේ ගියා මේ අරස්සාව ලබා දැන් ආයෙසරයක් මතක නැහැ දැන් සුපර් මාකට් වටේ යනවා. එහෙම තමයි මේ තේජෝ ධාතුව අමතක කරන්න කියන්නේ. නමුත් තේජෝ ධාතුව වැඩ නතර කරලත් නැහැ. පණීඩ නිකුත් කිරීම නතර කරලත් නැහැ. අපේ තියෙන අවිද්‍යාව නිසා අපේ තියෙන ප්‍රමාදේ නිසා අසත්‍ය නිසා අපි নানা ආකාර උපකරණ নানা ආකාර යන්ත්‍ර සූත්‍ර නැත්නම් සමීකරණ ලං කරගෙන මේ තේජෝ ධාතුවේ මේ නපුර නැති කරන්න හදනවා. ඇත්තම තේජෝ ධාතුවේ ඉච්ච නපුරු දෙයක්ුත් නෙවෙයි. මොකද ඒක කාටවත් එල්ල කරලා කරන වදයක් නෙවෙයි. මේක යාගේ හැටි. ඒකට අපිට කියන ඍතු ගුණය කියලා. ඉතින් මේ ඍතු ගුණය ක්‍රියාත්මක වෙන බවට දකින්න අපි ළඟ තියෙන සූක්ෂම උපකරණය තමයි කය. මේ කය හරහා තමයි නැත්නම් මේ තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙන්නේ අනිකුත් රූප ධර්ම වලට. ඒ රූප ධර්ම තේජෝ ධාතුව නිසා විවිධ වෙනස්කම් වලට ලක් වෙනවා. ඒ ලක්වීම අනුව නාම ධර්ම මනාපමනාප පාල කරගන්න. එතකොට මේ දුක් වේදනා සුඛ වේදනා කියලා කියන්නේ ඒ ධාතුන්ගේ වෙනස්කම් වලට අපේ නාම ධර්ම වලින් ඇති වෙන ප්‍රතිචාර. ඉතින් අපි ඒ ක්‍රියාවලිය මේ බුදුන් පෙන්වන ක්‍රමයට ධර්මයක පෙන්වන ක්‍රමයට මේ තේජෝ ධාතුවට ඇති මනාපමනාප දෙකයි මේ තැවීම ඇති කරන්නේ නැත්නම් තීජෝ ධාතුවම නෙවෙයි කියන එක තේරුම් ගන්නවා කියන එක ධර්මයේ හැටියට බලනම විශාල බරපතල ලොකු භාවනාවේ ජයග්‍රහණ. ඒක සරුවචන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ ওই ධාතු වංශකාරයේ වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේම ගොඩාක් සූත්‍රවල සරුවචන් වහන්සේගේ දේශනාවල සංදිස්ථානයක් තමයි මේ රූප කොටස් නැත්නම් කයක් නැත්නම් එකමුතුවක් නැත්නම් ඝණයක් අරගෙන ඒක විනිවිද බලන එක විසුතුරු කරලා බලන එක විභජ්‍යවාදය ඒ විසුතුරු කරනකොට මේ ශරීරය පඩවි ආපෝ තේජෝ වායෝ කියලා ගන්නකොට අපි ගියේ පාර මතක් කරගත්තා වගේ පඩවි කොටාසන කේසා ලෝමානකා දන්තා වශයෙන් අපිට වෙන් කරන්න පුළුවන්. මේ තේජෝ ධාතුව එහෙම වර්ණ සංඛාන පෙන්වන එකක් නෙමෙයි. ඒක අනිකුත් පඩවි කොටස් වල වර්ණ සංඛාන විනාශ කිරීම කරාට තේජෝ ධාතුවේ ක්‍රියාකාරකම් හැමතැනම තියෙනවා. ඒක නිසා යෝගාවචරය යම් වෙලාවක තමන්ගේ කයට හිත යොදලා මම දැන් මෙතන ඉන්නවා නැත්නම් මේ භවයේ පැවැත්ම තියෙනවා කියලා ඒකට හිත යොදලා නැත්නම් ඒක තමයි කෙලවරක් කරගන්න පුළුවන් තැන නිමත්තරක් ඇති තැන බාහිර නෙවෙයි කියලා ඒ Taman වර්තමාන මොහොත අත්දකින්න ගියොත් ඒ වර්තමාන මොහොත අත්දකින්න තියෙන්නේ අත වර්තමාන මොහොත හිතට මුලිච්ච වෙන්නේ හිතට ස්පර්ශ වෙන්නේ පවෙන් පඩවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූත දර්ශන වලින් තමයි. ඉතින් මේ භූත දර්ශන එහෙම නැත්නම් මේ පඩවි ධාතු අපවම දැන මේ තද මෙලෙක් ගති, බරහැල්ලු ගති, එහෙම නැත්නම් මේ තේජෝ ධාතු ආපුවාම එන වැగిරෙන පිරු කරන ගති, එහෙම නැත්නම් අපි මේ කතා කරන දේ ආපෝ තේජෝ ධාතු ආපුවාම එන උණුසුම් සිසිලස ගති එහෙම නැත්නම් වායෝ ධාතුවේ තියෙන කුම්බන හකුණ ගති අපි එකින් එකක් වෙන් කළ බැලුවොත් අපි කිසිම අත්දැකීමක් උදේ ඉඳලා හැන්ද වෙනකම් බැලුවොත් මේ හතරෙන් තොර නැහැ අපිට එන්නේ ජීවත් වීම භවය නැත්නම් මේ පැවැත්ම කියන්නේ මේ හතරමා ධාතුන් එකිනෙක අතින් අතට මාරු කර කර යන සංනිවේදනයක් තියෙන්නේ ඒ නිසා යෝගාවචරය කායට හිත යොදලා ඒ ඒ වෙලාවේ කතා කරන භාෂාව අනුව ධාතු ගුණ අඳුර ගන්න පුළුවන් වෙනවනම් නැත්නම් අපි ලොකු ශාස්ත්‍රික වචනේ කියනවා යෝගාවචරය ධාතුන්ගේ භාෂාව දැනගත යුතුයි කියලා කියනවා. ඒ ධාතුන්ගේ භාෂාව දැනගන්න පුළුවන් වෙලා තියෙනවනම් ඒ යෝගාවචරයට භාවනා කරගෙන යනකොට අනිවාර්යයෙන්ම තේරෙවි භාවනා කළත් නොකළත් මේ ධාතුන්ගේ භාෂාව එකයි මම ඉස්සරහා භාවනා කරන එක්කනට 13 කතා කරන්නේ toy තාලෙටමයි මටත් එහෙමයි ස්ත්‍රීන්ටත් එහෙමයි පුරුෂයන්ටත් එහෙමයි බාල තරුණ මහලු කාටත් එහෙමයි දස්කොලන් වලත් එහෙමයි අජීවීවත් වලත් එහෙමයි මේ මුළු විශ්වය පුරාවටම ධාතුන්ගේ භාෂාව ජාත්‍යන්තරයි ජාති කියන්නේ විශ්වගත ඒ නිසා අපි ජාතින් ධාතුන්ගේ භාෂාව පැත්තකට දාලා මේ මගේ ධාතු මගේ පට වියාපෝ තේජෝ කිව්වහම මට සිංහල බුද්ධ ආගම් භාෂාවක් ඕනේ. නමුත් යම් වෙලාවක මේ ක්‍රියාකාරකම ධාතු ගුණ වශයෙන් දකින්න පටන් අරගත්තොත් අපිට විශ්ව දැනුමක් එහෙම නැත්නම් විශ්වත් එක්ක සම්බන්ධ වීම ඉතාමත් පහසුයි. ඒ නිසා පරමාර්ථ ධර්ම සහ සම්මුති ධර්ම අතරමැද තාපයක් විදියට වේලක් විදියට හිමක් විදියට මාර්යාදාවක් විදියට සීමාවක් විදියට මේ ධාතු ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ධාතු තේරුම් ගත්ත තැනින් එහා පැත්තට කතා විද්‍ය විදුහුරුයි විද්‍යානුකූලයි ධාතු තේරුම් ගන්න නැතුව මේක මේ මගේ බඩේ කැක්කම මගේ අතේ ඉදුමම ආදි වශයෙන් බබාගේ භාෂාවට දාගත්ත ගමන් මේවා පල්හැලි බවටපත් සංකප්පලාප බවටපත් වෙනවා ඒ වගේම විවිධ sannivedana ප්‍රශ්න ඇති කරනවා sannivedana ප්‍රශ්න අඩු කරන් ගමන් කතා කරනකොට පැකතාක්තරට මේ ධාතු භාෂාව තේරුම් ගත්තොත් අපිට මං හිතන්නේ රේඩියෝ එකක් ඕන කියලා. මං හිතන්නේ පත්‍ර බලන්න ඕන කියලා. මං හිතන්නේ ටෙලිවිෂන් නැතුණයි කියලා ප්‍රශ්නයක් වෙයි කියලා. මං හිතන්නේ ජනමාධ්‍යට කිසිම අපිට සම්බන්ධයක් වෙයි කියලා. මේ ධාතු ගුණ මේ ධාතුන්ගේ භාෂාව බයි භාෂාවට කොටිය භාෂාවට දාන තමයි ජනමාධ්‍ය කියන්නේ ඕන ඕක. ධාතු භාෂාවට යන්න දෙන්නේ නැතුව ධාතු මනස්කාට යන්න දෙන්නේ නැතුව ගොඩේ භාෂාවට සංකප්පලාපවලට පචවලට අතිශෝක්ති වලට බොරු වලට පරිසවචන වලට දාන්න නම් ධාතු භාෂාව අයින් කරලා අපේ මේ ජනමාධ්‍ය භාෂාවට යන්න. ඒක හරි විචිතුරු. ඒක හරි මතක හිටින සුළුයි. ධාතුන්ගේ භාෂාව මතක හිටින්නේ. ඒසා බුදුජානනාංශ අපට දෙවෙනි භාෂාවක් උගන්වනවා. භාවනාවේදී ධාතු මනස්කාරය ඉතින් දෙවෙනි භාෂාව කාටවත් වේශ කරන්නේ. පළවෙනි භාෂාව අපි ඉගෙන ගන්න යකට නොදැන. දෙවෙනි භාෂාව ඉගෙන ගන්න වේශ කරයි. ඒ නිසා බුද්ධ ආදී උත්තරමෙන් වහන්සේලාගේ ආදී විවහාරය. තේරුම් අරගන්න ඕනේ. තේරුම් අරගෙන බලනකොට ඒක නොදකින් කියලා කටයුතු කරපු නිසා නොදැක්ක මිස නැති දෙයක්වත් නුහුරු නුපුරු දෙයක්වත් නෙවෙයි. නමුත් අපි අර පෘථග්ජන භාෂාවට ආසයි, පල්ලේ ඇලි වලට ආසයි, පච වලට ආසයි, අතිශෝක්තියට ආසයි ඒක නිසා ඒ අතිශෝක්තිය දෙන කට්ටියට කීයක් හරි ගෙවාගෙන හරි අර රජ්ජුරුව වණ්ඩ වන්දි වට්ටයන් ලවා එන්දාට ගමන් ඉත්තෝත්‍ර කියවා ගන්නවා නින්දට යනකොට වන්දි වට්ට ප්‍රකාශ කරගන්න. ඉතින් ඒ නිසා අපි වන්දි වට්ටේට සෑහෙන්න කියවෙනවා මේ අපේ මේ සාමාන්‍ය ධාතු භාෂාව බබා මේ කුටි භාෂාවට දාලා දෙනවා. එහෙම නැත්නම් මේ සම්පප්පලාප වලට දානවා. එහෙම නැත්නම් ඒක අතිශෝක්ති කරලා දෙනවා. ඔව් සර්වචන්නාංශය සඳහන් කරලා තියෙනවා එවැනි ප්‍රපංචකරණයක් වාග් බාහුල්‍යයක් වෙනුවට ධාතු මනසිකාට යනකොට ඒ අනිශ්ශබ්ද භාවයටපත් වෙනවා. මොකද මේ ධාතු මනසිකාරය ධාතු වල ක්‍රියාකාරීත්වය විශ්වගත නිසා කෙනෙක් තියා බලනකොටම හිතා ගන්න පුළුවන් එයා මොන ධාතුවින්ද බැට කන්නේ. මොකද තමනුත් ඒ ධාතුවෙන්මයි බැට කන්නේ. Taman බැට කනකොට මෙහෙමයි ස්වභාවය. ඒතර අනිත් එකන කෙඳිරි ගාවේ නැති වුණාට තේරෙනවා. ඒක නිසා ඒ ධාතුන්ගේ භාෂාව මේ sannivedane හරියටම චිත්තත යොමු කරනවා වල්පල් නෑ ඒ පැත්ත මේ පැත්ත දැඟලිලි අතිශෝක්ති නෑ ඒක ඒක නිසා ජනමාධ්‍ය වගේ දේවල් කැමති නෑ ධාතු මනස්කාරයේ පැත්තට යනවා නමුත් යෝගාවචරවල කුසලික තීන්දුවක් ගන්න පුළුවන් ජනමාධ්‍යයෙන් වෙන් වෙලා ඒ සම්මුතියෙන් අයින් වෙලා ධාතු මනස්කාර පැත්තට යතිලා කතා කරොත් ඉතින් උච්චර කෑ ගහන්න දෙයක් නෑ මේ ධාතුන් අන තියෙනකොට වැඩි නලියන එක එකක්වත් නිස්සද්ද වෙන්නේ නැහැ. නිස්සද්ද වෙච්ච ගමන් ලෙඩා මලිය කියලා දොස්තර ලීලා අසං කරනවා. ඉතින් ඒක ධාතුන් නැතුව බෑ. මෙයා දඟලනවා. දඟල පොඩ්ඩ වැඩි වෙච්ච ගමන් ඊයෙන් කෑ ගන්නවා. අඩු වෙච්ච ගමන් ඊයෙන් කෑ ගන්නවා. හරියට පුංචි ප්‍රදේශයයි තියෙන්නේ රුස්නා හරි. අනිත ඔක්කොම රුස්නාගතයක් වඩපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ නුකුහුණු මනස කියලා කියනවා. අභාවිත මනස කියලා කියනවා. එහෙම නැත්නම් හික්මිච්ච නැති මනස කියලා කියනවා. අර පුංචි වෙනසක් ඇති වෙච්ච ගමන් කෑ ගහනවා. නමුත් මේ මනස ඉන්නේ ඉන්නේ පුළුල් කරගත්තොත් ලොකු පරාසයකට පොරොත්තු දෙන ගැටියට ගත්තොත් තමයි තේරෙනවා මේක මුවින් නොබැලි ඉවසන්න පුළුවන් කියලා. කාටවත් කියලා ඇති වැඩක් නැහැ. මොකද අනික් ඉන්න ඔක්කොම ගෙවලියොත් ධාතු වල යටත් වෙච්ච ගෙවලිය වට වෙලා තියෙන්නේ. කවුද අපිට උදව් කරන්නේ? කවුද ඉන්නේ ධාතුන්ගෙන් වෙන් වෙච්ච කෙනෙක් උදව් කරන්නේ? කවුරක්වත් නැහැ. ඒ තින ලෙඩු මේ තින ලෙඩු ඉතින් ලෙඩුන්ට ලෙඩු චතුරු ගන්නවා ඒක තමයි මේ ජීවිතය කියලා කියන්නේ. ඉතින් ඒක දෝෂයක් නැත්තේ නෑ ඒක ආකාර රාජපරාධයක් නෙවෙයි. නමුත් සරුවචනාන්තේ දේශනා කරන්නේ ඌව තේරුම් ගන්න උත්සාහ කළොත් අනුන්ව කතා කරනවා වෙනුවට Tamanට Taman කතා කරගත්තී මේ ඇවිල්ලා තියෙන තේජෝ ධාතුව. මේ තේජෝ ධාතුවේ ගරු ලක්ෂණය. මේ තේජෝ ධාතුවේ ලව් ලක්ෂණය. එවුව මේ විදිහට වාචක තේජෝ ධාතු විදිහට සංතාපක තේජෝ ධාතු විදිහට ක්‍රියාත්මක කරනවා. ඔය කාට හරි කියනවා කියන්නේ ඒකාන්තම Taman ධාතුවත් එක්ක තියෙන සම්බන්ධය කඩලා ගන්න. ඒක නෙවෙයි කරණ තියෙන්නේ අනුන්ට කියමන එක නෙවෙයි මේක දිහා මේක බුලමැදාග බැලීම. ඉතින් ඒක නිසා ඒ ආර්යයන් වහන්සේලා ඉත රහතන් වහන්සේලා මේ වගේ ධාතුවක් එක්ක වැඩ කරනකොට උන්වහන්සේලා ඒක ප්‍රකාශ කරන්නේ. ඒ ධාතු 11 ආකාරයෙන්ම දකිමින් ඒ 11 ආකාරයෙන්ම දැක ගැනීමට උත්සාහ ගන්නවා මිස මගින් නැතර කළ කාටවත් කියන්න උත්සාහ කරන්නේ නැහැ. තේජෝ ධාතු එනවනම් මේ තමයි තේජෝ ධාතුවේ හටගන්නේ. ඒව නැත්තම් ආරම්භය කියලා යදාන්නෝ ආරම්භය කියලා දැනගෙන ඒ ආරම්භය එනකොට අනිකුත් ධාතු කොහොමද ඒකට සූදානම් වෙන්නේ? පඨවි ධාතුව, වායෝ ධාතුව, ආපෝ ධාතු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මනස මනාපද අමනාපද? ඒ නිසා හොඳට තේජෝ ධාතුවේ ආරම්භය බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක විපරිණාමයටපත් වෙනවා. විපරිණාමයටපත් වුණාට පස්සේ මේ තේජෝ ධාතුවේ උග්‍ර වීම අනුව අනිකුත් ආපෝ තේජෝ ආපෝ පට විවායෝ ධාතු ක්‍රියාකාරකම් වැඩි වෙනවා. ඊට පස්සේ මනසේ මනාපමනාපකම් මැච් වැඩි වෙනවා. ඉතින් මේක විපරිණාමය කියලා මේකට කියන්නේ. ධාතුන්ගේ විපරිණාමය ඒ විපරිණාමය අනුව මනසේ මනාපමනාප වෙනස් වෙනවා. එතකොට ධාතුන්ගේ මැද දකින්නවා. ඊට පස්සේ ආ රංගන ඉවර කරලා ඒ තේජෝ ධාතුව බහැලා යනවා. බහැලා ගියාට පස්සේ අනිකුත් අටවිය ආදී රූප ධර්ම වලට මොකද වෙන්නේ? එහෙම නැත්නම් මනාපමනාප පහළ වෙන මනසට මොකද වෙන්නේ කියලා මේ තේජෝ ධාතුවක් ආවට පස්සේ විශේෂම තමයි දරා කියා ගන්න පුළුවන් සීමාවෙදී ඒකේ මුලැමැදාක බලන් උත්සාහ කළොත් ඒකේ ස්වභාවික වර්ධනයට බාධා කරන්නේත් නැහැ කවුරක්වත් එකට පටලවා ගන්නෙත් නැහැ. දුරට බලන්න මේ ඉදිරියට ඇවිල්ලා පහළට යනවා ඉරක් නැගල බහලා ගියා වගේ. ඒ වගේම මේ තීජෝ ධාතුවේ ගොරෝසු අවස්ථා සහ සියුම් අවස්ථා තියෙනවා මේවට කියනවා ගරු අවස්ථා සහ ලහු අවස්ථා කියලා. ගරු අවස්ථාව තමයි උණුසුම, ලහු අවස්ථාව තමයි සිසිලස. ඉතින් අපිට හුඟක් වෙලාවට අපි මේ එක ධාතුවක් වශයෙන් මේක බලන්න ගියාට මේ දෙන්නම එකටමයි ඉන්නේ. කුණුසුමයි සිසිලසයි දෙක වෙන් කරලා ඒ දෙකට ජීවත් වෙන්න බෑ. නමුත් අපි ඒක ඉස්ස කාසියක ඉස්සරහට තියෙන පැත්ත බලලා මේක හොඳයි මේක නරකයි ආදී වශයෙන් සිසිලසේ ඉන්න වෙලාවට අපි කුණුසුමට ආදරය කරනවා. කුණුසුමේ ඉන්න වෙලාවට සිසිලසට ආදරය කරනවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ සිසිලසට ආදරය කරන්නේ උණුසුමේ ඉන්න නිසායි. එතකොට මේ සිසිලසට ආදරය කිරීම නෙවෙයි කරන්න තියෙන්නේ මේ උණුසුමයි සිසිලසයි අතර තියෙන සම්බන්ධතාවය නැත්නම් සාපේක්ෂතාවය අන්‍යමඤ්ඤ ප්‍රත්‍යය තේරුම් ගන්න උත්සාහ කරොත් කොයි වෙලාවෙද දෙන්නම කොයි වෙලාවෙ එකම වෙලාවකවත් මේ දෙන්න වෙන් වෙලා නැහැ ඒ නිසා මේ උණුසුමක් පිළිබඳව අපිට ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවක ඒකේ සිසිලසේ ක්‍රියාකාරකම සිසිලසේ භූමිකාව බලන්න පුරුදු වෙනවා නම් සිසිල සක්‍රියාත්මක වෙලා උණුසුමේ ක්‍රියාකාරකම් භූමිකාව බලන්න පුරුදු වෙනවා නම් අපිට වෙන මේ ජීවිත නාටකම කියලා කියන එක පළුවක් පෙන්වගෙන නට නැටිල්ල බුදුරජාණන් අපට කියනවා උත්සාහ කරනවා මේක දෙපැත්තක් තියෙනවායි කියලා ගරු ලක්ෂණ තියෙනවනේ ලහු ලක්ෂණ තියෙනවනේ ලහු ලක්ෂණ තියෙනවනේ ගරු ලක්ෂණ තියෙනවා උදාහරණයක් වශයෙන් අපි සක්මන් කරනකොට රත්විච්ච වැල්ලක අපි කියනවනම් කමඨාන් සුද්ධ කරනට වාර්තා කරනවනම් මට වැල්ල රස්නෙට තේරෙනවයි කියලා. ඒ යෝගාවචරයට මතක් වෙන මේ කකුල සීතලකම තියෙන නිසා වැල්ල රත් වෙලා තියෙන්නේ. ඒක නිසා මෙතන තියෙන්නේ උණුසුම සහ සිසිලත අතර ස්පර්ශයක්. එනමුත් අපි ලියනකොට ඒකේ කාව්‍ය රසයක් මතුවෙන්නේ වැල්ල රසණය කියලා ලියනකොට. අපි ලිව්වොත් මෙතන වැල්ලේ රස්නියමට කකුලේ සීතලට වැටුණා ඒ නිසා මෙතන ස්පර්ශයක් සිද්ධ වෙනවා මොකද මේ දෙන්නේ වැඩක් මෙතන තියෙන උසමද සිසිලතර ගැටුමක් ඊට පස්සේ කාමරයට අවිල්ල ඉවර වෙලා කෝපයක් අතර ගන්නකොට කෝපේ සීතලට දැනුණා නැත්නම් වතුර ටිකක් ගත්තා සීතල වතුර ටික සීතල දැනුණා කියනකොට මගේ අත උෂ්ණයි කෝපේ සීතලයි වතුර සීතලයි මෙතනත් තියෙන උණුසුම සීතල අත ගැටුමක් තමයි ඒ සම්මුල ජීවිතේ පුරාවටම අපේ විස්තරය අංශ භාගයි එක පැත්තක් ගැන කතා කරනවා ඒකෙදී සුභවාදී කෙනා සිසිලස වේලාවදී හම්බෙච්ච සිසිල ගැන උණුසුම ගැන කතා කරලා කියනවා අනේ මගේ ජීවිතේ වාසනාවන්තයි අනේ මට සිසිලසට උණුසුමක් ලැබුණා අසුභවාදී කෙනා ඒකේ අසු ගැටන පැත්ත කතා කරලා කොයි තුත්තු කුඩිය ගියත් කොච්චර පිංකම් කරත් මොනවා කරුවත් මල ඕන්තුවා මට මේ රස්නියට රස්නියමයි හම්බ වෙන්නේ කියලා එයා ඒක තමයි කතා කරන්නේ දෙන්නටම පිසු නැත්නම් ෂෝක් ඔය විශ්වයේ පටදී මේ sannivedana කරනකොට අපි ඉස්සරහට ගන්නෙ කොයි මොනතද? ඒ මොනත ගැනීම නිසා ඒකාන්තෙම අනිත් පැත්තේ යටපත් කරනවා. ඒ යටපත් කරන මනසට තව කවුරු හරි කිව්වොත් එහෙම ඇයි ඔබ මේ අතේ උණුසුම බැලුවේ? වතුරේ කෝප්පේ සීතල බලපං කියලා අර කෝප්පෙම දමලා ගහනවා. ඔබ මට උගන්වන්න දෙනවද මේ අංකේ රස්තිය මට තේරෙන්නේ? නැත්නම් මට කෝප්පේ උණුසුම තේරෙන්නේ කියලා අල්ලපු එක මොකාද මොකද්ද බදාගත්තා වගේ තමයි. <clears throat> මේක අනිත් පැත්ත දකින්න යාට ඒ වෙලාව කොහොමඩක්වත් බෑ. යම් වෙලාවක ඒ ඒ ඒ වැඩේ කටයුත්ත වෙලා කාට හරි වාර්තා කරන්න ඉස්සර වෙලා චරිචුරු ගන්න ඉස්සර වෙලා චෝදනා කරන්න ඉස්සර වෙලා මෙතන දෙකක ගැටුමක් තියෙන්නේ එකක් ඉස්සර කරගෙන එන එක තමයි සංසාරේ කියන්නේ. නමුත් මගේ සුතමේ ඥානය සහ චින්තාමේ ඥානය අනුව මේකේ අනිත් පැත්ත දැක ගන්න. මම එක තප්පරයක්. තප්පරයක් කියනත් ඒවා චිත්තක්ෂණයක් ඉවසනවා නම් උතන් තමයි නිවන තියෙන්නේ. ඔය පොඩි පැල ඉරේ තමයි නිවන තියෙන්නේ. නමුත් අපිට වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිත ගන්නවට වැඩිය කාට හරි මේක කංකේදිරි ගන්නයි අපිට ඕන වෙලා තියෙන්නේ. කංකේදිරි ගානකොටම කවුරුල උපස්ථාන කරනවා නම් පොහොසත් කියලා හිතනවා. කවුරු හරි මේ ඉදිරි ගානකොට ළඟට ආවේ නැත්නම් ඉවසීමට ඉඩක් දෙනවා නම් හිතනවා කාලකන්න. යෝගාවචරය ඒ නිසා උත්සාහ කළ බලනවා ඒ තේජෝ ධාතුවේ ගරු ලක්ෂණේ පහළ වුණා, ලහු ලක්ෂණේ පහළ වුණා ප්‍රත්‍යක්ෂයෙන් ඒ ලක්ෂණ පහල කරාට චින්තා මේ වශයෙන් අන්වේ ඥාන වශයෙන් එහෙම නැත්නම් ණය විපස්සනාවට මේ ස්පර්ශයක් වෙනවනම් ප්‍රතිවක්ෂ දෙකක් ගැටෙන්න ඕනේ. මේකේ එකක් ඉස්මතු වෙලා අනිත් එක යටපත් කරන එක ස්වභාවේ. මම මේකට මීට දීලා සංසාර එකක් අක්කා යනවද? මේ යටපත් වෙච්ච පැත්ත සමසේ සලකලා මෙතනක් තියෙන උණුසුම සාසිස සතර ගැටුමක් අතනක් තියෙන ඉච්චරමයි අරක උණුසුම ගැන කතා පැත්තෙන් මම බැලුවා මේක සීතල පැත්තෙන් බැලුවා. ඒකෝට සිද්ධි දෙකක්. නමුත් එකම සිද්ධියමයි කියලා. මේ වගේ තියෙන සමතුලිතතාවය බලන්න ගියාම යෝගාවචරය අනුන්ට කතා කිරීම වෙනුවට ඇතුළත වෙන සිද්ධිය අස්පනා පිට එච්චනම උණු උණුවේ තේරුම් ගන්න උත්සාහ කරන නිසා ආර්යයන් වහන්සේලා සඳහන් කරනවා ඒ ගරු ලහු ලක්ෂණ දෙක ආපුවාම නැත්නම් ඕලාරික සුකුම ලක්ෂණ දෙක ආපුවාම ඕලාරිතික මම කියාගන්න යන්නෙත් නෑ සුකුමේක මම කියාගන්න යන්නෙත් නෑ මේ දෙකටම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන පැත්තෙන් දැක ගන්න උත්සාහ කරන එක තමයි ආදී විවහාරය කියලා කියන්නේ. ඒ නිසා එහෙම කෙනෙක් කතා කරන වෙලාවේදී හැඟුම් දනවන්නේ ආවේගයක් ඇති කරන්නේ අසහනිකුත් නැහැ. අහන කෙනාට අසහනිකුත් දෙන්නේ නැහැ. හැබැයි ධාතු මනසිකාය විදිහට බණක් කියනවා. දහස මනසිකාර කරන තොරතුරු ගන්න නිවේදනයක් වෙනවා මේ අත්තෝ මේ මේ දුක් දෙන දේ බණක් කරගන්න හැටි එහෙම නැත්නම් කාරණාවක් දැනුවත්කමක් කරගන්න හැටි පිළිබඳව ඉතින් දන්න කෙනෙක් ඉන්නවනම් පොතක ලියලා තියාගෙන ඉන්නවා තව කෙනෙකුට කණපින්දමක් චෝදනාවක් වෙන එක ධාතු මනසිකාට හරවන්නේ මෙහෙමයි ඒක තමයි ආදී විවාහයේ ඒක නිසා ආර්යයන් වහන්සේලා ඒකේ අතීත නගත වර්තමාන වශයෙන් බැලුවොත් මේ නොදැක්ක පැතිකඩ දැක් ගැනීමට අවදීන් බලන්න. කාටවත් ඉදිරි ගන්න යන්නේ නැහැ, දාව ගන්න යන්නේ නැහැ, මූවින් බනින්න යන්නේ නැහැ. ඒකම ගරු ලකුණු ලහු ලකුණු පහල වුණත් ඉවසාගෙන ඉන්නවා. ඒකේ ප්‍රිය අප්‍රිය දෙක තියෙනවා. තේජෝ ධාතුවට සමහරු ප්‍රියයි සීතල වෙලාවට, සමහරු සිසිල් ධාතුක තත්ත්වයට කැමති, ඉතින් ඒ අනුව ඒ ධාතු මනස්කාරය එනකොට එකක් ඉස්සරලා එකක් පස්සේ නෙන්නේ එන කෙනාගේ මුණත ලකුණු හැටියට අපිට මනාපමනාප අනිවාර්යම පහළ වෙනවා අන්නේ ඒ ඉන්බිල්ට් කතිය තියෙන මිනිහට තමයි පුත්තජනය කියලා කියන්නේ. එයාට ස්වභාවයෙන්ම හම්බෙලා තියෙන වාසනාව කුඩුසුමෝසිස ළඟට එන්නකොටම ගෙඩි gadu ගන්නවා. අකරප්පන් නැහැ. මේක හොඳයි මේක නරකයි කියලා එනවා. ඒ ඇත්තටම ඊට පස්සේ සිසිල් සකුණු සමන් දකින්නේ මනාපමනාප දෙක විතරයි දකින්නේ. නමුත් මේ මුනත විතරයි අපි දැක්කේ. ඒක තව පැත්තක් තියෙනවා. ඒ පැත්තට අපි ওই ප්‍රතිචාරයේ අනිත් පැත්තයි තියෙන්නේ. කුණුසුමට මනාප වුණා නම් ඒ පිටිපස්සේගෙන සීසලස් දැක්කම අමනාපය පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ මනාපමනාප දෙක වශයෙන් අපි කලසුදු වෙනස දැක්කට උණුසුම සහ සීසලස නම් අතිනතගෙනයි කියවන්නේ. ඒචායේ මනාපමනාප දෙක දිහා බලන්න පුළුවන් නම් පමණක් මේ මුලතට එන සීසලස උණුසුම වෙනුවට මේක පිටිපස්සෙන් තියෙන එක බලන් ඉවසීමක් තියෙනවා. නමුත් මනාපමන අප දෙකට මත් වුණොත් මනාපමන දෙක කාටද ප්‍රකාශ කළොත් කරපු ගමන් ඒකට වග වෙනවා. ඉතින් කර්ම රැස් වෙලා ඒක ඔප්පු කරලා පෙන්නන්නේ තීන් අද එක බොරුව බහන්න බුරු 1000ක් කියන. ඒ වෙනුවට වචන ප්‍රකාශ නොකර මේක දිහා නැවත බැලීමක්. එහෙම නැත්නම් මේකේ කියනවා ඉතින් ඉස්සරහට ආවිතේ රස්තිය පැත්ත නම් රස්තිය පැත්ත විනිවිදල බැලුවොත් සීතල තියෙයි. ඉස්සරහට ආවේ සීතල නම් ඒක තියා විපස්සනා කරලා බැලුවොත් විෂිතුරු කරලා බැලුවොත් විනිවිද බැලුවොත් ඒක පිටපස්ස උණුසුම තියෙයි. අනේ ඉවසීම නැති නිසා තමයි අපි ඉක්මන් වෙන්නේ එක එකක තියෙන මේ උණුසුම සිසිලස අණුව මනාපමනා පාලකෙදි මේකට කියනවා හීන ප්‍රනීත කියලා. හීන වශයෙන් දකින්න අමනාපේ පහළ වෙච්චාම ප්‍රනීත වශයෙන් ගන්නවා අපි මනාපේ පහළ වෙච්චාම ඉතින් ඒ නිසා ඒ ධාතු මනසකාරය පාවිච්චි කරන්න ඕනේ නම් නැත්නම් ඒ භාෂා විලාසයේ තේරුම් ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ප්‍රතිවාපේ තමයි ඉවසීම එන්නකොටම gadu ගෙනලා දඟලන පටන් අරගත්තොත් ක්‍රියා කතා වැඩි වෙනවා සිද්ධිය විස්තර කිරීම අඩු වෙලා අධිශි විනිශ්චයකටපත් වෙලා අධිශි ආසතිගත සත්‍යක් ඇති වෙනවා ඉවසීම හරහා ධාතු ගුණ වලට ඉඳින් දෙනවා ඒ වගේම Tamanට මේ දෙන්න ළඟ ළඟමයි තියෙන්නේ දෙක කලවම් කරලා ගත්තාම මධ්‍යස්ථ වෙනවා කියන එක මනාපමනාප දෙකේ වෙනසක් ඇති වෙනවා ඒකට අපි කියන ඉවසනමයි. ඒ නිසා ඉවසන්නා නිවන් නැති කියලා ඒ බුරුම් භාෂාවේ කියනවා. ඒ නිසා මේ තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙනකොට ඒක ඉන්නකොටම කඩා පැනලා ඒකට ප්‍රතික්‍රියා කරලා මේක පෙර වාසනාවක් මේක අවාසනාවක් මේක නොදකින් නොපතන් මේක මට වේවා කියන ඒ මනාපමනාප හිතිවිලි ක්‍රියාවලිය ඇති වෙන්න හේතුුනේ මේ ධාතුන්ගේ විෂමතාවය නේද කියලා ධාතුන්ට ස්තුතිවන්ත වෙලා මේක අරමුණක් කිය. ඒක මම විනිවිද දකින්න ඕනෑය කියලා ඒ මනාපමනාප දෙක බලන්න පටන් අරගත්තොත් ඒසොට යෝගාවචරයට තිරේ ඉස්සරහා යන නාටකමක් තියෙනවා. තිරේ පිටිපස්සේ යන නාටකමක් තියෙනවා. එතකොට සාමාන්‍ය රූප ධර්මයක් භාවනා කරලා ලැබුවට වැඩිය මේ ඉනේන රූප ඉනේන ධාතු වශයෙන් රූප ධර්ම බලනකොට ඒ ඉනේන රූප ධර්මයේ ධාතුවේ මුලත අණුව තමයි මනාපමනාපනෝ හිතේ වර්ණ ගැනීමක් වෙනවා. අවසානයේ කර්ම රැස්වීම සහ විඳණයට විඳවීමට හේතු වෙන්නේ රූපය පෙස්පතිලිම නෙවෙයි මේ මතුවෙන මනාපමනාප දෙකයි කියලා දැනගත්ත දවසේ ඒක දකිනවනම් ඕනෙම ධාතුණයක් මතුවීමත් එක්ක මනාපමනාප මතුවෙනවය මතුවුණාට පස්සේ ඒකට මත්ුනොත් එයක් පෙළෙනවය නමුත් එතන ඩිංගිත්තක් ඉවසලා සතිමත්ත බැලුවොත් අරමුණක මතුවීම ධාතු මතුවීම එකක් යන එකේ පිළිමිදු වශයෙන් මනාපමනාපා වීම එකක් මේ ධාතුවක් අණුව අරමුණක් අණුව මනාපමනා පහළ වීම දකින්න පුළුවන් එකම සතා මනුෂ්‍යයා විතරක් ය ඒ නිසා මම මේ මනුෂ්‍යකම මේ මිත්‍යක් නොදැක්ක විදිහට ඉදිරිපත් වෙච්ච ධාතු අණුව මනාපමනාප දැක ගන්න පොඩ්ඩක් ඉවසුවා ඒ ඇති වෙන වෙනස නිසා අර අමනාපේ නිසා දුකක් පහළ වුණාට වැඩිය ඒ හරහා අමනාපේ මට පහළ වුණා පහළ වෙනකොට මට දැනගන්න පුළුවන් වුණා කියන සැපත ඒක ඥානය සර්වඥාන්සේ දේශනා කරන්නේ මහණනි ජීවිතේ දුක නම් ඇත්ත වශයෙන්ම දුක තමයි නමුත් මේක දුකක් බව දැන ගැනීම තරම් සැපයක් මුළු මනුස්ස ජීවිතේම නෑ ඒ නිසා මේ Tamanට දුක් දෙන්න එන මේ තීජෝ ධාතුව මොනත වටිනාකම දැකලා මස්පිතික දැකලා ඒකට එන මනාපය හෝ අමනාපේ Tamanට දැක් ගන්න පුළුවන් උනොත් පරෝපදේශ රහිතව ලක්ෂ වාරයක් වරද්දාගෙන වරද්දාගෙන එතකොට යාට පේන අරමුණත් ඒක විනිවිදලා පිටිපස්සෙන් Tamanගේ ආකල්පමය වලාසෙන් හිත වර්ණ ගන්න හැටි බැලුවොත් එහෙම ඒ සංසිද්ධිය සිද්ධ වෙන්නේ ධාතු මනසිකාරයේ පමණයි. එනිසා යෝගාවචරයා නාම ධර්ම සහ රූප ධර්ම අතර එකම එක සම්බන්ධයක් නෙවෙයි තියෙන සම්බන්ධතා හතරක් තියන්න පුළුවන් බව තේරුම් ගන්න. දැන් රූප උණුසුම් වෙච්ච වෙලාවක උණුසුම් වැඩි වෙනකොට ඒක දුකක් වශයෙන් අපි පොතේ සම්මත කරලා තියෙනවා. ඒ නිසා පුත්‍ත්ජනයට තියෙන උණුසුම් වෙලාවේදී උණුසුම් වැඩි වෙනකොට දුකක් පමණයි. නමුත් ආර්ය විවරයට බලනකොට මේ වෙලාවේ රොස්ස ළඟින් නැස යන්න බෑ. උණුසුම් වෙලා උණුසුමක් එනකොටම දුකක් එනවා. ඒක නිසා මේ එන දුක අමනාපයක් වෙනවා. මේ අමනාපය එනකොටම දැක ගන්නා සුළුව අවදි භාවයෙන් අප්‍රමාදීව හිටියොත් එයාට උනුසුම මිත උනුසුම එන එක කර්මස්ථානයක්. කර්මස්ථානයක් වෙලා මට දැන් මේ නුරුස්නා ගතිය පහළ වෙනව නේද කියලා. ඒ නුරුස්නා ගතිය දිහාවට හැකි සංඥාවෙන් බැලුවොත් ඒක කවදාකවත් ජීවිතේ හම්බෙච්ච නැති මුළු ජීවිතේ පුරාම සංවිලා තිබිච්ච රහසක් එළිවිච්ච වීමක් නිසා ඒ නුරුස්නා ගතිය තුල ඥානමය රසයක් එන්න පටන් ගන්නවා ඊට පස්සේ කියනවා අනේ තව ටිකක් රත් වෙනවා නම් හොඳයි මේ ඥානෙ තව හොඳට පටල වෙන්න කියලා අර අමනාප ගතිය වෙනුවට පරිවේෂණ තෘෂ්ණාව හරහා තව උණුසුමේ උණුසුමට මනාප ගතිය පහළ වෙන්නත් ඉඩ මේ විදිහට අපි පුත්‍ත්ඥයයි කියලා කියන්නේ එකම එක සම්බන්ධයයි කියන්නේ ඒකට වාල් වෙලා ඒ අනුව විතරක් කල්පනා කරලා ඒක තේරුම් ගත්තේ නැති වුණා හතුරයි කියනවා ඒක තේරුම් ගත්ත මිනිහා මිතුරයි කියනවා ඉතින් චාකෝ සංගහන ගතිය තමයි ඒ එකම දාස භාවය. මොකද සරුවඥාංශ විවිධ පැතිකඩ පෙන්නනවා. මේකේ දැක ගන්න පුළුවන් ක්‍රම ඒකට ඉවසීමක් තෝරන, සතියක් තෝරන, ලෑස්තිලා යන්නත් තෝරන, අන්වේ ඥානත් තෝරන. අපි සාකච්ඡා කරන්නේ ඒකටයි. එහෙම කරගෙන ගියාට පස්සේ මේ උණුසුමට උණුසුම එකතු වුණාට අනිවාර්යයෙන්ම කනගාටු වෙන්න ඕනේ. ඒක පිළිබඳව ඥාන සංප්‍රයුක්ත සතුටක් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත හිතක් පහළ කරගන්න පුළුවන්. ඒක ප්‍රිය ප්‍රයෝග. ඒක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක තමයි අපි ඕනම දෙයක සතුට වෙන්න කාරණාවක් කියන්නේ. ඒ සතුට බුදුහාමුදුර අපට දෙන ඒ සහස් ජප මන්ත්‍රය තමයි. දහස් මනස කාර්යය කියලා කියනවා මේකට. ආන්නේ විදිහට මනාපමනාව දෙක පහළ වෙනකොට ඒ වගේම ආරහතන් වහන්සේලා දකින දෙයක් තමයි මේ තීජෝ ධාතු ගත්තාම මේක ළඟ දුර කියලා දෙකක් තියෙනවා. දැන් අපි දන්නවා සූර්යයා තුළ තියෙන ඒ තේජෝ ධාතුව බලන්නවත් බැරි තරම්. නමුත් ඒකේ විචතර දුරකට ගියාට පස්සේ ඒක ජීවිය පහල කරන්න පුළුවන්. මින් එහාට ගිහම ජීවිය පහල කරන්න බෑ. හරියටේ පරාසය තුළ තමයි තිනේෂාය තේජෝ ධාතු ප්‍රභාවයට දැන් තේජෝ ධාතුවට දුර ළඟ කියලා ભેදයක් තියෙනවා. මට දුර එක වේවා ළඟ එක නොවේවා ළඟ වේවා දුර නොවේවා කියලා එහෙම පන්ති ભેදයක් පන්ති වේවක් නැති කර ගැනීම සඳහා දුර ළඟ ભેදකින් තොරව එළි බැඳීමක් කරනවා. අවසාන වශයෙන් අජ්ජත් බහිද්ධා වශයෙන් තීජෝ ධාතු වෙයිලා බලන්න හිටියොත් නැත්නම් මගේ කකුල රත් වෙනවා. නැත්නම් බඩ රත් වෙනවා. ඉෂක කියන වගේ දෙයකට ඔබ මේ වෙලා තියෙන එක කියලා රත් වෙන එක තමයි කියලා. ඒකට හිත යොදලා නොදකින්න පතන දාසින් නෙවෙයි මේකේ ස්වභාව ලක්ෂණ බලන ස්වභාවයේ මේකේ සටහන් ආකාර බලන ස්වභාවයෙන් බලාන හිටියොත් යම් වෙලාවකට ඒ තේජෝ ධාතුතෝ සීසලතට හිත යනකොට ඉවසන් නැතුව කලබල වෙන්නේ නැතුව යෝගාචර බැලුවොත් මේ පෙනෙන තේජෝ ධාතුවේ නැත්නම් මේ තේජෝ ස්වභාවයේ නැත්නම් මේ තේජෝ ගතියේ මේ මම මේ මම නොවේ කියන සීමාවක් කවදාවත් තේජෝ ධාතුවට භාව ස්වභාවයට ගති ස්වභාවයට, සබභාව ස්වභාවයට, ධාතු ස්වභාවයට හිත ගියොත් ඒ හිත යෑමත් එක්කම මේ මම මේ මම නොවේ කියන සීමාව කොහොමඩක්වත් හිතින්නේ. ඒ නිසා අජත්ත බයිද්දා සීමාව කියලා කියන්නේ හිතින් පටවගත් එකක්. එතකොට බාහිරේ තේජෝ ධාතුව තියෙනවා ඇතුළත තේජෝ ධාතුව නැහැ. මට ඇත බාහිර තේජෝ ධාතුව ඇතුළත ගෙන්න ගන්න ඕනේ. ගෙන්න ගන්න බැරි වුණා කිව්වොත් පශ්චාත්තාපයක් වෙනවා. නමුත් මේ තේජෝ ධාතුව කාටවත් නැයින් කරන එකක් නෙවෙයි. සජීවී අජීවිතයට මායින් කරන්නෙකුත් නෙවෙයි. මනාපමනාප දෙකට මායින් කරන්නෙකුත් නෙවෙයි. ඒ නිසා මේ අපි හිතින් හිතාන හිතන්නේ මේක මගේ බඩේ කැක්කම කියලා. මගේ කියා ගන්න නැතුණොත් බඩේ කැක්කම නැති එකක් ඇත්තෙත් නෑ. මොකද ලෙඩේ බඩේ ලෙඩේ. කවුද ලෙඩා රටේ වේදා. ඔය මුළු ලෝකෙම පළවෙනිම ලෙඩේ තමයි බඩේ ලෙඩේ. මොකාටද නැත්තේ? නැත්තම් ඒක මැරිලා. බඩේ ලෙඩේ කාටවත් නෑ. උරු කෙලින් ගාලා ඇති වැඩක් තියෙනවා. කිසි ගාලා ප්‍රතිකර්මයට එන්නේ ලෙඩේ. තනි වුණාට පස්සෙත් ලෙඩෙනවා. ඉතින් ඒ නිසා බැරිම නම් ගෙදරි ගෑවෙනවා. ඒ ඉබේ ගෙදරි ගෑවෙන ලෙඩකේ බඩගිනි කියලා කියන්නේ බඩගිනිනකොට ගෙදරි ගෑවෙනවා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ ගෙදරි ගාන්න එක. ඒකයි කැත. ඒකයි යෝගාවචරකම සෞතු කරන වැඩි. ඉතින් ඒක නිසා මේ ඉන්න ලෙඩි ඇතුළට දාගෙන මේක මගේ කියා ගන්න නෙවෙයි. ලෙඩිට ඇති ආතාවන්නේ නැතුව මේ ඒ තකතිරුකම කියලානේ ඔකට කියන්නේ. ඒක දිහා හොඳට බලලා මේක ඇතුළත තේජෝ ධාතු වෙන්නේ මායින් කිරීමක් මේ මම සහ මම නොවේ කියන්නේ. ඒක තේ ධාතු මනසිකාරට හම්බ වෙන හම්බ වෙනකොට යනකොට හම්බ වෙන සුවිශේෂී වරප්‍රසාදයක් තමයි තේජෝ ධාතුවට ඕන තැනකට යන්න වීසා ගන්න ඕන කමක් නැහැ. ඒක බෝඩර් කන්ට්‍රෝල් වලට අවු වෙන්නේ නැහැ. තේජෝ ධාතුවට ඕනෙම ධාතු මනසිකාරයකට ඒ සීමාවල් නැහැ. ඒක නිසා අපි කිව්වොත් මගේ බල ප්‍රදේශයට උඹට එන්න බෑ කියලා ඒ මට කියලා බල සීමාවක් හෝ අධිකාරියක් නැහැ. තේජෝ ධාතුව මේ වගේ ධාතු මනසකට ගියාම තමයි අසීමිත මනසකට විශ්වගත දැනුමකට අයිතිවාසිකම් ලබන ඒ නිසා ප්‍රාතන්වාසලා දේශනා කරනවා මේ ධාතු මනසකට ගියාම අජත්ත බහිද්දා ભેදේදිත් මම ඇතුළත මම පිටිත මගේ කියලා මම මාගේ හැඟීමක් ගන්නෙ නෑ ඒ නිසා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය දිහා බලනකොට ධාතුන්ගේ වද දෙන ගතිය දුක් කරදර දෙන ගතිය පෙළන ගතිය තවන ගතිය පොඩ්ඩක් මොකද? දන්නේ නැත්නම් ඒක තාම කියුනොයි කපනවා කොටනවා කනවා මරනවා කන්‍යම් මරණ්‍යම් කියලා තමයි වෙන්නේ. ඒ එන්නේ සම්මුති භාෂාවට. එහෙම නැත්නම් සම්මුති සංකල්පනාවට. ඒක දිහා පොඩ්ඩක් අර විදියට ධාතු ස්වභාවයෙන් මම නෙවෙයි මගේ නෙවෙයි ස්වභාවයෙන් 11 ආකාරයට දාලා බැලුවොත් අපි මේ එක කොනක් අල්ලගෙන ඒකෙත් පැත්තක් අල්ලගෙන මේ කෑ ගන්නවා. කවදා හෝ අපට ඕනේ නම් තීජෝ ධාතුව දැනගන්න 11 ආකාරයෙන්ම දකින්නකම් තීජෝ ධාතුවත් එක්ක කටයුතු කරගෙන යන්න ඕනේ යන්න යන්න යන්න යන්න තීජෝ ධාතුව විවිධ පැතිකඩ දකින්න දකින්න චමන් තුල දියුරෙන ගතියට කියන ප්‍රතිශක්තිය. විවසාදරා සිටීමේ ශක්තිය කියලා. ඉතින් මේ ශක්තිය වැඩිම පරිණාමේ හම්බෙලා තියෙන මනුස්සය. ඒකයි මනුස්සයාට උතුරු කුරු දිවෙන්නේ දකුණු කුරු දිවෙන්නේ නිරක්ෂේ ජීවත් වෙන්න පුළුවන්. කිසිම සතෙක් නෑ ලෝකයේ ඕනම තැනක ජීවත් වෙනවා. එකම එක සතා මනුෂ්‍යය විතර නමුත් මනුෂ්‍යයා ඉච්ඡර වටින මනුෂ්‍යකමක් හම්බෙලා තියේදී Taman මෙන්න මේ පරිසරේ විතරයි මට ජීවත් වෙන්න පුළුවන් කියලා ඒක අල්ල බදා ගන්නවා. සර්වඥාන්සේ දේශනා කරේ මම කැලේ ලාදලු හොයාගෙන කන අලුත් කොළ හොයාගෙන කන මෝපුවේ කුසී කැලේ නොබැඳි මට ශිෂ්‍යයන් මම ඇසිරෙනවා. අවු කලෙක හැම කෙනාම දේශයට බැඳෙනවා. ජාතියට බැඳෙනවා. භූමික භූ භූ ලක්ෂණ වලට බැඳිලා ඒකෙන් පොඩ්ඩක් එහෙම වෙච්ච ගම විශාල වශයෙන් දේශසී මාර්ගල රණ්ඩු ඇති කර ගන්නවා. අර Tamanට ඕනම තැනක ජීවත් වෙන්න පුළුවන් ප්‍රතිශක්තිය පිළිබඳව පරිශන කරලත් නැහැ. ජීවිතේ පුළුල් කරගන්නත් නැහැ. ඒ ඒ වගේම එහෙම කර ගැනීම වටිනා දෙයක් බව දන්නේ නැහැ. නමුත් අනාථපිණ්ඩික තිරිසනා සිටු කෙනෙක් වුණාට සර්වචන් වහන්සේ වෙරේ කටයුතු කරනකොට ඉතාමත්ම ශ්‍රද්ධාවන්ත ඉතාමත්ම මෙලෙක්කති ඇති Taman අතවැසියෙක් සේවකයෙක්ගේ මට්ටමට බහැලා සර්වඥාචෝ පත්තන කරනවා. කවදාක සිටුතාවක් තනතුරක් මෙයාගේ හිතේ තිබිලා නැහැ. ඒ නිසා පේනම ජීවිතේ ජීවත් වෙනකොට බාලදක්ෂයෙක් වාගේ භික්ෂුවක් වාගේ ඒ පැමිණි දුක් පැණි රහයි කියන එක පුරුදු කරලා දුන්න කෙනෙක් ඒකයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මේ වගේ මරණ මොහොත ගිහිල්ලි වරලා මෙවැනි වෙලාවකත් තීජෝ ධාතුව මම කියා ගන්න එපා. තීජෝ ධාතුව නිසා පහළ වෙන මනාපමනාප විඥානය මම කියා ගන්න එපයි කියලා මේ බණ කියනකොට අහන්න පුළුවන් මට සැකයි මේ කවුරු හරි මැරෙන්න කියලා කොයි බණ කිව්වොත් එහෙම දමල ගායි ළඟ තියෙන වතුර වීදුවේ අනේ ආමුදු ඕක කියන්න එපා මට මේ කතේ මිත්‍ර සූත්‍රය කියන්න ගියයි පිළිතුරු ළඟට ගන්න ගියයි මේ බයිලා කියන වෙලාවත් මේක මොනවා හරි ඔන්නේ සාන්ති කර්මයක් කරලා යන්න කියන්නේ මම හිතන්නේ ඒකවත් නැති වෙයිද මන් දන්නේ ධම්සවිකට මෙච්චර මේ බණ කියලා ඒකවත් නැති කරගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. මොකද මරණ වෙලාවේ මේ වෙන්නේ දැනුත් ඉන්නේ මරණ වෙලාවකට. හැම වෙලාවෙම මේ ධාතු වල ක්‍රියාකාරකම් තියෙන්නේ මරණ වෙලාවේදී අවිල්ල අපිට ඕන කරලා තියෙන නත්තල්පත් ඇවිල්ලා මේ පෙරලඹඩුව දීලා යනවා වගේ අනේ කොහොමද ඊගාව ජීවිතේ බේරලා දෙන්න අනේ මට මේකෙන් ගිහිල්ලා ඊගාව ආත්මේ කොහෙද යන්නේ කියන එකට මේ පැත්ත බෙල්ලා දීලා යන්නේ කියලා. ඔක් කී වාරයක් මරනවාද කොච්චර ලක්ෂ වාර ගණක් මරනවා. හැම චිත්තක්ෂණයක මරණ චිත්තක්ෂණයක් නම් <clears throat> ලැබෙන ලැබෙන වෙලාවේ අපි ධාතු මනසිකාරයට ධාතු මනසිකාරයේ ගෙට ආපු වෙලාවේ එයාගේ හැම පැතිකඩක්ම බලන්න උත්සාහ කරන පටන් අරගත්තොත් මම හිතනවා මේ අම්මලා තාත්තලා ටික ඒක තේරුම් ගත්තොත් උන්දලාගේ දරුවන්ට ගන්නයි. දැන් පින්න පූල්ගෙඩි වගේ උන්ට ගස්සට තෙමෙන්නේ නැතුව අවුවට තෙමෙන්නේ නැතුව වතුරක පීනන්න බැරුව ගහක නගින්න දෙන්නේ නැතුව හදලා උන් ඉස්සරහට ප්‍රශ්නයක් ආපු වෙලාවේ අම්මට අප්පට සාප කරන්නේ නැතුව වෙන මොනව කරන්නේ දැන් අර තුන් මාසෙකද දරු කුකුල් පැටව වගේ තමයි බැටරි සිස්ටම් එකට හදනද කුකුල් පැටව වගේ තමයි දරු හදන්නේ වැස්සක් කිස්සක් හිමිරිතාවක් මොකක්වත් වෙන්නේ නැහැ වැලි අත ගන්නකොට අම්මට උණ පස් ටිකක් අත ගෑවෙනකොට අම්මට උණ ගෑනවා ඉතින් දරුවා පුදුමාකාර බීතිකාවක් තියෙන ස්වභාව ධර්මයක්. පුදුමාකාර බීතිකාවක් තියෙන අවුවට වැස. පුදුමාකාර බීතිකාවක් තියෙන ගින්නක ජලයට. ඒක කොහෙද ජීවිතය? ඉතින් ඊට පස්සේ ඒ කරවල් ගැටවිල්ලක් මම මම කාන්තා රීලෙට දාලා දාපුවම වෙයිලා නැහිනා වගේ මොන පරිසරයේ වෙනසක් ආපු ගමන් ඒ දරුවා සාප කරන්න ඉගෙන ගන්නවා. නිසා කරුණාව කරලා ජීවිත රිසිගත් වෙන්න දෙන්න. අපි ළඟ තියෙනවා මේ හැකියාව අවුරුදු ලක්ෂ 40ක් විතර පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා ඇවිල්ලා මේ ඕනම දෙයක හැකියාව මුන්දීමේ හැකියාව ඒක දික්පත්කම නෙවෙයි. ඒ හැකියාව ක්‍රියාත්මක කරනවා කියල කියන්නේ බාලවස්ස භාවයක්, භික්ෂු භාවයක්, යෝගාවචරකමක්. එහෙනම් ප්‍රශ්නයක් එනකොටම පිටිපස්සෙ පිටිපස්සෙ ගිහලා දොර වහගෙන හැංගෙන එක නෙවෙයි. ධාතු මනස්කාරයේ අනිකන කවදාකවත් බාහිර ධාතු වෙනස් කරන්න යන්නේ නැහැ. ඒ ධාතුන්ගේ නාඩගම එනකොට මට කොච්චර වෙලා මේ ධාතුන්ගේ භාෂාව තේරුම් අරගෙන ධාතුන්ගේ ඒ ස්වභාවික රංගනයත් එක්ක භූමිකාව තේරුම් අරගන්න මට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා බැලුවොත් අපිට යන්න පුළුවන් ගමනේ සීමාවක් අසීමිතව එහාට යන්න පුළුවන් නමුත් අපි ළඟ තියෙන බයපක්ෂ ගතියක් නම් එහෙම නැත්නම් ප්‍රධාන ආරක්ෂක ප්‍රතිපදාවක් විතර නම් අපි මේ ආර්ය පරිවේශයෙන් ඉස්සරහට අඩියක් තියෙනකොට අඩි දෙකක් අසපො භාවනා කරගෙන කරගෙන යනකොට ඒ ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොතේ ලියනකොටම කිව්වා කියන් කියලා මේ ආනාපාන සතිය වැඩුවොත් එයාට මේ හොඳ උණුසුම් තැනක භාවනා කරනකොට ආනාපාන සතියෙන් ඇඟ සීතල කරලා දෙනවා. හොඳ සීතල තැනක භාවනා කරුවොත් ආනාපානෙන් ඇඟ උණුසුම් කරලා දෙනවා. තමන් වඩපු භාවනාවේ ඒ පුරුදු පරිසරයකට ගියා වගේ ඒ උණුසුමට සිසිලසක් සිසිලසට උණුසුමක් ලැබලා දෙනවා. මේ ආනපාන අපිට භෞතික විද්‍යාවේදී කියනවා કૃષ્ණ වස්තු පිළිබඳව. કૃෂ්ණ වස්තු තමයි මේ උණුසුමට සිසිලසත් සිසිලට උණුසුමක් දෙන සමශීතෝෂ්ණ දේ. ඉතින් සිංහලයේ කියනවා ගොම පොළව පොළලට ආපු ගොම පොළව උණුසුම වෙලාට සිසිලසයි සිසිලලාට උණුසුමයි. ඒක ආවගේම කුඹුක් ගහයට තියෙන වතුරේ ලිඳේ වතුර උණුසුමට සිසිලසයි සිසිලට උණුසුමයි. පිරිමින්ද කියනවා කළු ගෑනිත් උණුසුමට සිසිලසයි සිසිලසට උණුසුමයි. ආනාපානෙත් උණුසුමට සිසිලසයි සිසිලස උණුසුමයි. ඉතින් ඒක නිසා බඳිනවනම් බඳින්න කියලා දෙන කළු ගෑනි. ඕනේ උණුසුමක් දරාගෙන සීතලට උණුසුම දෙනවා. උණුසුමට සීතල දෙනවා. ඉතින් අපි දැන් සුදු ගෑනු බඳගත්තට පස්සේ ඉතින් උණුසුම තව වැඩි කරනවා. සීතලතාව වැඩි කරනවා. ඉතින් බැලුත් මනුස්සයාට වාතාවරණය සීතලමාරි ගොඩක් කරනවා. භාවනා කරන්න ආනාපානේ ආනාපානේ මොකක්වත් නැහැ ධාතුන් විතරයි තියෙන්නේ. භාවනා කරන ලක්මන් භාවනාව ඒකේ තියෙන්නේ ඒ ගැටෙන ගැටෙන හැම තැනකදීම ධාතු දෙකක ගැටුමක් තියෙනවා. අපිට අඩු කරගන්න පුළුවන් නම් මෙතන ස්ත්‍රියාවක් පුරුෂයෙක් නෙවෙයි තියෙන්නේ පොළොව කකුල හැප්පෙනව නෙවෙයි තියෙන්නේ සීතලක උණුසුමක් ගැටෙනවා උණුසුමක සිසිලසක් ගැටෙනවා ගොරෝසු ගමක සියුම් ගතියක් ගැටෙනවා සියුම් ගතියක උණුසුමක් ගොරෝසු ගමක් ගැටෙනවා මේක දිහා බලන හිටියොත් මේ අනික් මනුස්සයා සක්මන් කරනකොට මොකද්ද දැනෙන්නේ කියලා යුද්ධ ප්‍රාතිපත්‍ය හතෝනේ නේද තමයි තේරුම් ගන්න. සෙන්ස පොරගලා යනවනම් මේකම මෙන්න මෙහෙම අමාරුවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි හිතනවා මේ සර්වචනාංශයේ මේ ඉර්ධිවල ප්‍රාත්‍යහාර නැත්නම් මේ කුප්ත ධර්ම සුවිශේෂී වරප්‍රසාදයක්. මොනම සුවිශේෂී වරප්‍රසාදයක්වත් නෙවෙයි තියෙන්නේ ධාතු මනසිකාරය දාලා කතා කරන දාන. ඒතකොට කොයි කෙනෙක් හතරමහා ධාතු, පොළොව කෙනෙක් හතරමහා ධාතු, අච්චට මෙච්චර නම් මෙච්චට කොච්චරද කියන එකයි ඔය. ණය ක්‍රමයේ කියලා කියන්නේ. ඒකට මම මට මේක මෙහෙම නම් දැනෙන්නේ අර කෙනාට එහෙම ඇසෙන්නේ මේක නිසාම. ඒක සාමාන්‍යයෙන් අපි මෝනුවණින් අම්මා දානවා දරුවන් ලියන්නේ මොකටද කියලා. ඒ කියන්නේ දරුවා කෙරේ තියෙන ඒ සෙනෙහසටනේ ඒගොල්ලෝ දරුවා දන්නේ නැහැ කියලා අම්මා දන්නවනේ. ඉතින් දන්නේ දාගත්ත උනන අනතුරු අනතුරු නිසා අම්මා තමගේ දරුවා දිහා මවුනෝනින් බලනවා කියලා කියන්නේ. ඒ වගේ මමත් මගේ කය දිහා මවුනෝනින් බැලුවොත් අපිට මේක පේන්නේ ධාතු කුංජයක්. ධාතු මනසිකාරයක්. ඒක නිසා ච ධාතුරෝ යම් පුරිෂෝ කියලා බුදුජානන්සේ මේ මේ අපේ රාහුල් කුංජු ස්වාමීන් වහන්සේ කියනවා පුරුෂයෙක් කියලා කියන්නේ රාහුල ධාතු හයක් පටවියාපෝ තේජෝ වායෝ කිනක රූප ධර්ම නියෝජනය කරනවා ආකාශ ධාතුව මෙවුවා එකිනෙකක් වෙන් කිරීමට අභාව ප්‍රතිප්‍රඥප්ති වශයෙන් මැදිහත් වෙනවා විඥාන ධාතුව මෙවුවා එකිනෙකක් වෙන්කොට දැනගන්නවා ඒ නිසා පටවියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන පුරුෂයෙක් කියලා කියන්නේ ඔච්චරයි අපි මේ දකින්න කළු සුදු උස මහ තනම්මන සේරම ඒ මෙපිට තියෙන සම්මුතියට යන දේවල්. ඒ නිසා ධාතු මනසකාරයේ සින් පටන් පටන් අර ගත්තොත් තේරුම් අරගන්න පටන් ගත්තොත් මේ සත්‍ය සත්‍ය වැඩ කරන හැටි ගහකොළ පරිසරයට අනුවර්තන වෙන හැටි බොහෝ කාලයක් ගලක් අවුලට වැසට විවෘත වෙන ඉති පොත්ත ගැලවිලා යන හැටි මහා මූදේ උඩම හරිය කැළඹිලා තියෙන හැටි යට මහරියත් කැළඹිලා තියෙන හැටි නැද හරිය කැළඹෙන්නේ නැති හැටි ආදි වශයෙන් ගත්තාම අපේ ජීවිතයේ ධාතු මනසිකාර දන්නේ නැති මනස මතු පිට මනස නිතරම සැලෙනවා. නිතරම කම්පන චංචල. අඩියමත් සැරිලා තියෙන දෙයක් කියනවා. ඔය භාවනා කරත් නොකරත් මනසේ මැද කොටද කාදාව සැලෙනවා. ඒක මනෝමෝදේ මැද හරිය වගේ. ඒක තරන්න කවුරුත් නැහැ. නමුත් අපි අදහන්නේ අපි අදහන්නේ මේ මතු පිට සැලෙන මනස විතරනේ. ඒකට ගැළපෙන මනුස්සයන් යාළුවයි කියලා අපි බාරගන්නේ. ඒක නෙමෙයි සෙල්ෆෝන්ස් තියාගෙන එක එකනට රූපාරු කරගන්න හදන්නේ. ඒක නෙවෙයි චරිචුරු ගන්න ඉතින් කවදද අපිට හිස්සනක් විවේකයක් මේ මැද තියෙන නොසැලෙන මනස ගන්න. මොකද මේ අර පේන දඟලන චරිචුරු ගන්න මතු පිට තියෙන දේ පිළිබඳව අපි අගවියට වැඩි කාලය ගන්න. ඒක ඉවසන්න පුළුවන් කොටස්. අන්නේ හම්බ වෙන ඉවසීමේ වෙලාව වෙනව තමයි හිත පොඩ්ඩක් මතු පිටින් බහැලා මැදට ගිහිල්ලා බලනකොට ඉපදෙනකොටම නිවන් දැකලා තිබිලා තියෙනවා. හැබැයි අපිට බලන්න ඕන කමක් නෑ අපි බලන්නේ කොච්චරක්වත් අර කාංකරච්චල විතරයි. අඬහව ගෑවිලි විතරයි. දුක් කරදර විතරයි. මේ දුක් කරදර ගැන අහුම්කම් දෙන එක කරන්න යාළුවයි කියලා කියනවා. කවුරු හරි කිව්වොත් අයියෝ ඌව ගණන් ගන්න එපයි කියලා අපෝ ඌට එකක් පපුවන්නේ නෑ, ගිරිම තේරුමක් නෑ, වීගලියට වේන ගායනා කරවගේ ඌ ඩෑ යාළුකම් පවත්වන්නේ කියලා අර වගේ Taman වගේම සැලෙන චලන වෙන කෙනෙක් අල්ලා ගන්න යාළුකම්. ඒ වගේ කවදා හරි මේ සැලෙන ලෙලෙන දේවල් අතහැරලා අඩිය වහින්ද අතුරට බහින්න මැද බලන්න ආකල්පයක් දිනු කරපු ගම අපිට එවැනි ආකල්පයක් තියද්දොත් දැක ගන්න පුළුවන් අපි හිතනට ප්‍රදේශයක් ලෝකේ ජීවත් වෙනවා. ඒ නිසා තමයි ජීවත් වෙන්නේ. අනික් මිනිස්සු මේ අඬාව ගන්නවා නැත්නම් චරිචුරු ගන්නවා අතිශෝක්ති කතා කරනවා. අර මැද හරිය තියෙන එක තමයි ධාතු මනස්කාරයේ බහැලා ඇතුළට ගියාට පස්සේ මේ ද්‍රව්‍ය වලින් තමයි මේ සියලු අද්‍රව්‍යම වෙන්නේ. සියලු අද්‍රව්‍යෙන් තමයි ද්‍රව්‍යම වෙන්නේ. ද්‍රව්‍යම වුණාට පස්සේ නම් දාන්න පුළුවන්. ඒකට ගුරුත්වාකර්ෂණයක් තියෙනවා හැඩයක් තියෙනවා මනින්න ගිරන්න පුළුවන්. ඒක තමයි ආන අනන්‍යතාවය පෙන්වනවා. යම් වෙලාවක මේ ද්‍රව්‍ය අද්‍රව්‍ය බවට ගියාට පස්සේ ඒකට අනන්‍යතාවයක් නැහැ ගුරුත්වාකර්ෂණයක් නැහැ හැඩයක් නැහැ. ඉතින් ඒක මට කියාගන්නත් බෑ. එකම දේ තමයි මේ ද්‍රව්‍ය අද්‍රව්‍ය වලටපත් වෙනවා හීනෙන් අවදි වෙනවා වගේ. අයෝ අවදි වෙන්නේ ඉස්සලා හීනේදී එකම ශක්තිය විතරයි තිබිලා තියෙන්නේ. ඒවට නම් වණන් දීලා තියෙනවා. අවදි වුණාට පස්සේ පේනවා මේක හිතේ පොඩි මායාවක් විතරයි. භාවනා කරලා ආර්ය தත්තරපත් වෙනවා කියලා කියන්නේ මේ පොඩි භාවික භාෂාව වගේ මේ පුංචි දේවල් වලට චරිකෝගා හිටපු එක ධාතු මනසිකාට දාලා කතා කරන්න ගියාට පස්සේ ආර්ය විවහාරේ තේරෙනවා අපි මෙතෙක් කල් කරපු විවහාරේ බබාගේ භාෂාව බවත් මේක අයින් කරන්න එපා ඒක බබාගේ භාෂාව. ඒක තමයි මේ සංනිවේදන අපි පාවිච්චි කරන්නේ. නමුත් ඇතුළට ගියාට පස්සේ අවශ්‍ය නැහැ සංනිවේදනයක්. ධාතුන් ඥාන පරිමකමට කරකන්නේ ධාතුන් සෝවාන්වද නැති කියලා හලකන්නේ නැහැ. ආර්යනාන්දට හලකන්නේ. පණ දිනන්නේ නැති කියලා හලකන්නේ. ජයි ධාතු භාවයට ගිය ගම ඒ මම මාගේ කියන අනන්‍යතාවය අපෙන් ගිලිහි යනවා. සීමා මරියාදාවල් ගිලිහි යනවා. ඒක වෙන්නේ නැති මම හිතන්නේ ගොඩක් වෙලාවට අපි මේ ධාතුන්ගේ ප්‍රകൃතියට කැමති නැහැ. අපිට හැම වෙලාවෙම මේක මගේ බුද්ධියට දින්න කරගන්න ඕන නිසා අපි අර සම්මුති භාෂාවේ ඉඳගෙන මේක දෙපැත්තට දාගෙන ඉතින් ද්වේතාවය යනුව රණ්ඩුවට යනවා. ධාතු ගුණ තේරුම් ගන්නගත්ත ගමන් ඒකේ තියෙන අන්ත දෙක හරහා මැදට එnde එnde එnde එnde මැදදී ධාතු වල උණුසුම සිසිලස දෙක අතරමැද ඒ වගේම බර හැලු දෙක අතරමැද බුදු ශක්තිය තියෙන්නේ. ඒවා දේවල් බවට පත් වෙලා නැහැ. එතෙන්ද ගියාට පස්සේ තේරෙනවා මේ හැම රට වියාපෝ තීජු වශයෙන් හතර ක්‍රමයකට බෙදිලා ගියාට සියල්ල එක තැනින් පටන් ගන්නවා. අද්‍රව්‍යයෙන් පටන් ගන්නවා. අද්‍රව්‍යට යන්න නම් අන්ත දෙකට යන්න එපා, කිපෙන තැන් වලට යන්න එපා. එකමුතු වෙන සංසත්න්ත යනකොට, tempat වෙන තැනට යනකොට ඒ ධාතුන්ගේ තියෙන ਸਰව සාධාරණ ගතිය, විශ්ව සාධාරණ ගතිය බලනකොට තේරෙන පටන් අර ගන්නවා මෙහෙම විශ්ව සාධාරණ ධාතු ටිකක් තමයි මම කියන ගොරෝසු කියන ශියුම් කියන මනාප කියන අමනාප කියගෙන අපි මේ කතාවක් කරන ජීවත් වෙන්නේ ඒ කියන හැම තැනකදීම ආතතිය තියෙනවා හැම තැනකදීම අසහනය තියෙනවා ඒ නිසා අපි අසහනට කොච්චර කැමතිද කියනවනම් අද්‍රව්‍යයට වැඩි ද්‍රව්‍යයට කැමති ධාතු ගුණ මත උනත් කටේ බඩේ වශයෙන් සම්මුතියට දාගෙන පටලවා ගන්න කැමති. නමුත් ආදි විවහරයට යනකොට ඒකේ කෙහෙල් ගෙඩියක පොත්ත ගලවලා මන්දේ කන්නා වගේ ගති භාව ස්වභාව ධාතු කියන තැන් වලට අපේ කතාව සීමා කරගත්තොත් ඇතුළතට අභ්‍යන්තරයට අවබෝධ කරගන්න තියෙන වෙලාව වැඩි වෙලා බාහිරේ ගැටුම් සංවේදන පටලැවිලි අඩු වෙලා තමන්ට එන්නේ එන්නේ එන්නේ වක්‍ර චපල ගමනක ගමන් කරගෙන විජු පෙතකට වැඩ. ඒක නිසා ධාතු මනස්කාට ගිය ගමන් ආගමයි. දහසමස්කාරට එනකන් තමයි මේ ආගම් ભેද, ಜಾති ભેද ඔක්කොම ભેද තියෙන්නේ. එයා භාවනාදී යන්තනකදී මේ ධාතු මාධ්‍ය ධාතුන්ගේ භාෂාවේ කතා කරන්න ගිය ගමන් අපි මෙතකල් හටන් කරගෙන ගිය අපේ අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්න පැත්තකට ගිහිල්ලා මානව ගතිය සියලු මනුස්සයන්ගේ සමගතිය පොහසත් තුනක් දුප්පත් තුනක් දුකත් තුනක් නුගත් වුණා, ශිෂ්ට වුණා, අශිෂ්ට වුණා නිවන් දැක්කත් නැතත් මේ මනුස්ස ගතිය මේ මනුස්සකම මත උනන මේ ලෝකෙ මෙතන ගොඩාක් සුන්දරයි. මේ ලෝකෙ අපිට ගොඩාක් තා වැඩ කරන්න පුළුවන්. නමුත් අපි හරි කැමති ඒ මනුස්ස ගති ධාතු ගති පැත්තකට තියේදී මම මාගේ කියාගෙන යන මේ අනන්‍යතාවයක් ඇතිකරනද ඉතින් ඒ ඒ තුච්ච පාහර නීච ඔය ආහාරේ පැත්තක දාලා මේ පින්මම් පාන මැරෙන්න ඕන්න මෙන්න කියලා තේදී අනාථ පිළිසුකාට මතක් කරන්නේ ධාතුන් හරහා පොදු ලක්ෂණ පොදු මානව ගතිය විශ්වගත වීමකට හිත ලෑස්ති කරන්නයි ඉතින් ඒ එතුමා අනාථ පිළිසුකා ඒක ප්‍රයෝජන ගත්ත බවක් ඒ සූත්‍ර අවසාන වෙනකොට පේන්න තියෙනවා. ඉතින් මේ බණ ඉන්න ආන කට්ටියටත් ඉක්මනට මැරෙන්න ලැබේවා, ඉක්මනට මේ තත්ත්වයට යන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඥාති ඔක්කොම hina වෙනවා මේ මැරෙන්න ලැබේවා කියලා. කලන්දාරි තාකෝ මිල ඔක්කොම හරි බයෙන් බය වෙලා ඉන්නවා. ඒකට මැරෙන්න නැති ගැටි. හොඳයි අපි උදේවලේ සැසිවාරය අපි මෙතනින් සමාප්ත කරනවා. ඒත් තව තියෙන ඕන විනාඩි 10ක් විතර වගේ කාට හරි තියෙනවා නම් අවස්ථානුකූලව මේ අවසාන කීපක පිළිබඳ ප්‍රශ්න ගන්න යන්න එපා. මම කියන්නේ වෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර මතු කරන්න ඉල්ලයි. අයියෙන් කියන්නේ. හැම වෙලාවෙම චුති චිත්තේ. මේ ප්‍රශ්නේ මම හිතන්නේ ප්‍රශ්න පිරුණ මේ රහතන් වහන්සේට චුති චිත්තයක් ඇති වෙන්නේ නැද්ද කියන එක කියන්නේ රහතන් වහන්සේ මැරෙන්නේ නැද්ද කියන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකෙදී මේ රහතන් වහන්සේ ජීවත් වෙන හැම හැම මොහොතක්ම චුති චිත්තයක් හැම මොහොතක්ම නැවත ඉපදීමක්. ඒක නිසා අර චුති චිත්තය කියලා වෙනම එකක් නැහැ. ඒකෙදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන උපමාවක් තියෙනවා. අර මතක නැහැ හරියට මේක සර්වජන් වහන්සේ කියූප එකක්ද එහෙම නැත්නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියූප එකක්ද කියලා රජ කෙනෙක් රටවැසියෙකුට ඉතාම සාධාරණ විනිශ්චය කරනවා. පස්සේ රටවැසියට මුකුත් කරන්න බෑ රජුරු හරි බලවත්. නමුත් එයා දැඩි අදහසක් ඇති කරනවා කවදා හරි මම ප්‍රයෝග ඥානය දාලා මේ රජුරෝ මගේ අතින් මරනවා කියලා. ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න බෑනේ ගිහිලා ගහලා බලලා කරන්න බෑනේ. ඒ නිසා කරන්නේ රජුරුවන්ගේ ප්‍රධාන ඇත්ත බලා ගන්න තැනට ගිහිල්ලා ඒ මනුස්සයට කතා කරලා කියනවා මට වරුවට හරි රසාව දෙන්න මොනවාක්වත් කළ ජීවත් වෙන්න දෙයක් නෑ අනේ මට කොහොම හරි කරලා මේ අද්ගාල සුද්ධ කරන්න දෙන්නකෝ හරි මේක. ඉතින් අර මනුස්සයා කන බින්දම නිසා වරුවේ යඩක් දෙනවා. අර මනුස්සයා වරුවේ වැඩ අරගෙන දවසක වැඩ කරනවා. අර මනුස්සයාට පේනවා අපෝ මේ මනුස්සයා මේ බඩගිනි කියලා ආවට මොකද රැහෙන අර වෙන හිත මිනිසුන්ගෙත් වැඩ අරගෙන කරනවානේ කියලා ප්‍රසාදේ දිනාගෙන ටික දවසක් ගිහිල්ලා සම්පූර්ණ දවසේ වැඩ දෙනවා. ඉතින් මෙයා ඒතකොට උද්දීපාන්තර වෙනවා හැන්ද වෙනකම් වැඩ කරනවා ඊට පස්සේ කොහොම හරි ඇත් ගාලේ පර්මනන්ට් අපොයින්ට්මන්ට් එකක් ගන්නවා. අන්න කටයුතු කරලා කරලා කරලා රජුරුවන්ගේ වැඩවලට ගිහිලා රජුරුවන්ගේ ඇත සරසන වැඩ ඔක්කොමත් බාර ගන්න විදිහට ඇද්දෝ වගේ ප්‍රසාදේ දිනා ගන්නවා. දිනාගත්තට පස්සේ වරින් වර මේ ඇත් ගෝවත්ති රජුරණ කියනවා මට ගෝලයක් හම්බෙලා කියනවා. ශිරු දෙනාට කලින් නැගිටිනවා. ශිරු දෙනාට වැඩිය වැඩ කරනවා හරිම විශ්වාසයි. ඉතින් රජුරෝ ගණන් ගන්නෑ. පස්සේ රජුරවන්න කියලා ඒ රජුරෝගේ මංගල හති රාජයාගේ වැඩට යනකොට මෙයා ගිහිල්ලා පුදුම විදියට ඒ රජුරන්ට අවශ්‍ය විදියට මේ යථා කීකරු කරලා හරි ගස්සලා රජුරන්ගේ යතු වගේ අනුමැතිය ලබාගෙන රාජමාලිගාවේ වොලන්ටරි සර්විස් එක්ක වරුව වැඩක් ඉල්ලගන්නවා. ඉතින් රජුරෝ කෙනෙක් උඹලගේ ඉච්චර හොඳ මිනිහෙක් නෑ. ඉතින් මේ දවසට ඇවිල්ලා වැඩ කෙරුවට කමන්නේ. ඊට පස්සේ මචං නිතර නිතර දවසේ වැඩ ඉල්ල ගන්න. ඊටසලා පර්මනන්ට් ජොබ් එකක් කරගන්නවා ඈත ගේට්ටුවක් බලාගන්න. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ මාලිගාවේ ගේට්ටුව බලාගන්න එනවා. ඇතුළට ඇවිල්ලා අන්තිමට රජුරුවන්ගේ රාජභාණ්ඩාගාර රජ මේ ගබඩා කාමරේ පුදිනගේ දොටු පළ දොටු පළ වෙලා රජු හොඳට පුදියා ඉන්නකොට දලාරනවා මරනවා. ඒකල අහනවා මේ මනුස්සයා මිනිමරුවෙක් උනේ මරපු දවසේද එහෙම නැත්නම් කවදද? එයාගේ රහතන් වහන්සේ රහත් වෙන වෙලාවේ මැරිලා ඉවරයි. ඒක සාක්ෂාත් කරන්නේ වෙන්නේ පිරුණම් පාන වෙලාවේ තමයි. එතකන් හැම වෙලාවෙම මරණයම සීපත් කර කර ජොතිසිතේ තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේ කියලා අලුතින් උපදින කෙනෙක් නෑ. මේ මරණ යමක් ඒකාන්තයෙන් මරණ බව දන්නවා. ඒකට කියනවා සව්පදිශේෂ නිර්වාණය. නිර්පදිශේෂ නිර්වාණය කියන්නේ පිරිනුවම් පෑම. ඉතින් එතකොට මේ කියාය ගන්න දෙයක් නැහැ. ජීවත් වෙන්නේ හැම වෙලාවෙම මරණය සීපත් කරගත්ත නැත්නම් මරණ ඉදිරිපත් කරගත්ත වෙලාවක. ඉතින් ඒක අමාරුයි ඒ தත්තට ගියේ නැතුව ජීවිතේ පැත්තෙන් මරණය දිහා බලන මනසකට මරණය පැත්තෙන් ජීවිතේ දිහා බලන එක හිතන්න බෑ. නමුත් දෙකම එකමයි. අර ජීවත් වෙන පැත්තෙන් බලනකොට මරණය කියලා කියන්නේ අන්තිම කාලකන්ණී අපි හිතුව බැතුව සම්පත් දන්නේම නැති කාලකන්ණී අතරපත් වෙලා මැරෙන්න වෙන වැඩක්. මම බැලුවොත් කොහොම කරත් මැරෙනවයි කියලා මේ මොන නාටකම් දප්පා ඉන්නකම් ඔය ජොලිය හිටපන්. එහෙම බෑ. හෙටට ඕනේ, දරුවන්ට ඕනේ, අරකට ඕනේ, මේකට ඕනේ කියලා විඳින්න තියෙන දුක් ඔක්කොම ඔළුවේ දාගෙන ඒ නිසා මරණය පැත්තේ ජීවත් වෙන්න ජීවිතේ දිහා බලනවා නම් ඒ මනුස්සයා දීර්ඝායුෂ වෙන්න පටන් නැහැ කාටවත්. මම ඒකයි ප්‍රාර්ථනා කරේ සියලු දෙනාට කලින් මැරෙන්න ලැබේවා. සියලු දෙනාට 100න් මැරෙන්න ලැබේවා කියන එක හැම මොහොතෙම මැරි මැරි ඉන්න ඕනේ. පරණ යාළුකම් ඉවරයි අලුත් යාළුකමේ තමයි ජීවත් වෙන්නේ. අපි එව නෙවෙයි අර පරණ ඩෙන්ටි කාඩ් එකම තියන්න, පරණ પાස්පෝර්ට් එකම තියන්න, පරණ කාර් එකේ නම්බරේම තියාගෙන ඒකත් එක්ක ජීවත් වෙන්නේ. ඩෙන්ටි කාඩ් එක නැතුනොත් මිනිහා නැතුනවා කියලා. විනාශයි දැන් ඒ හදිසියවත් හදිසිය එයාපෝට් එකේ නැති પાස්පෝට් එක නැති වුණොත් එහෙම මිනිහා ඉඳලා වැටෙන්නේ නැහැ ඒ ඌටත් අදාගේ දාන්න පටන් ගන්නවා මොනවත් කරගන්න බෑ ඊට පස්සේ කරන්නේ ඉක්මනටම දේ අනන්‍යතාවය ඇති කරගත්ත පස්සේ තමයි මිනිස්සෙක් එන්නේ අපි මුළු ජීවිතේම නාටකව නටන්නේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න මේ මනායට ගත්ත එක මේ પાස්පෝට් කියලා කියන්නේ මේ කඩේම පහු කරන්න ගත්තේ නේද ඒක නැති වුණාට පස්සේ මොකද වෙන්නේ නිසා නිතරම මැරෙනවා. ඉතින් ඒක නිසා මේ මරණය පිළිබඳව කතා කරන්න ගියාම ජීවිතය පිළිබඳව බලන මනුස්සයෙකුට වෙන්නේ සාපයක්. ඔය වළක්වන්න බෑ. ගලක් නම් පිපිති පරවෙති පෙති ඇලෙති. මලක් නම් පිපිති පරවෙති පෙති ඇලෙති. ගලක් නම් පුපුරති ඇලෙති පුපුරති දි รา යති. ගඟක් නම් ගලති මුහුදට ගලා යති. වළක්වන්න බැරි මේ මරණයේ හැටි. සලක්කන්නව බෑ. ඒ යෝග සීපත් කිරුවයි කියලා මොකද්ද ඔගේ තියෙන අහේනිය? මොකද්ද ඔගේ තියෙන අසුබේ? ඒ ඒක නිසා අපි මේ මැරෙනකම් බලා ඉන්නවා නිවන් සැප ලැබේවා කියන. ලාංකික විතර පට්ටවල් දීනු කාරෙක් නැහැ. ජීවත් වෙනකම් පිසු කියලා කියලා ඉඳලා මරණ වෙලාවට බෝඩ් එකක් ගහනවා අසවල් උපාසිකාවට නිවන් සැප ලැබේවා. ඒ කියන්නේ මැරිලා. කාට හරි කිව්වොත් දැන් ඔයගොල්ලෝ හරි මට කිව්වොත් ස්වාමීන් වහන්සේ නිවාසක ලැබේවා කියලා ඒ කියන්නේ මැරියන් කියන එක තමයි. ඉතින් මං කිව්වේ ඉක්මනට මැරෙන්න ලැබේවා කියලා ඉක්මන නිවාසක ලැබේවා කියන එක තමයි. ඒ තරම් අපි මේක පටලවාගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ තැනක නැතුව ගිහිලා ගෙදර කේම කිව්වනම් මේ බණ ගහලා එලවන්නේ. මේ ගෙවල් වලට ඇවිල්ලා ආවක වෙන වචන කතා කරලා තියලා යන්න එපයි කියලා දන් විවේක නිසා බේරෙන්නේ. නිසා මරණය කියන එක හැම වෙලාවෙම තියෙන එකක් කර්මා කළා අමතක කළ ජීවත් වෙන්න බෑ ඊට වැඩිය බීමත්කමක් නැහැ. ඊට වැඩිය අබ්බැහියක් නැහැ. අපි තන්නේ කර බීමත් ජීවිතේ ගත කරන්නේ බොන මිනිස්සු එච්චර නරක නැහැ. බොන එක පිළිගන්නව මරණ බා. බොන මිනිස්සුන්ගේ අබ්බැහිය එච්චර දරුණ නැහැ. කුඩු ගහන එකත් ප්‍රශ්නයක් නැහැ. හොඳටම දන්නව අනික් අතට කලින් මරනවා. කොයි නපුරු පුරුද්ද තිබුණාටත් එකෙකුටවත් මරණය හේතු ගන්න බැහැ. නමුත් මේ කිසි දෙයක් කරන්නේ නැතුව මැරෙන්නේ නැහැ කියලා ජීවත් වෙන මිනිස්සයා සදාචාරයි ලෝක පැත්තෙන් බලනකොට නමුත් අන්තිම අමාරුයි මේ සත්‍ය වටහලා ගන්න. ඒ මොකද හිතන මම සදාචාර වෙච්ච නිසා මම මැරෙන්න බෑ. මට දුක් වෙන්න බෑ. මට ලෙඩ කරදර එන්න බෑ. කියලා ගහපදේ කරා. නෙමෙයි මරණේ නේ කාටවත් නෙමෙයි බොන මිනිහද නොබොන මිනිහද කියලා ප්‍රශ්නයක් නෑ. ඒක නිතරම ඒසයි බුදු පඬිස්සන්සි කියන්නේ අගවචන්සේ දේශනා කර දෙන කාරණාවක් හැටියට මරණය නිතරම සිහිපත් කරන එක න ලස්සන ජීවිතයක්. මරණය අමතක කරන මනුස්සයා ඕන ජඩ වැඩක් කරනවා. ඕනේ ජඩ වැඩක් කරන එකනගේ මරණේ කාලකන්ණි. මරණය විතරම ශීපත් කරන මේ ජීවත් වෙන එකනගේ මරණය බොහෝම සෞඛ්‍ය සම්පන්නයි. ඒක නිසා මරණය ශීපත් කිරීම තමයි අමෘතයට යන දෙන කෙටිම පාස. මරණයේදී 100න් තමයි මරණය සිද්ධ වෙන්නේ. එතකොට අමෘතයට යන්න පුළුවන්. නිසා මම භාවනා කරන්න ගියාම මට ඉස්සල්ලාම කියලා දුන්න දෙයක් තමයි මරණය අත්දැකකට බහුවෙන්ද තමයි සෝවන් වෙන්නේ. කවදා හෝ Tamange පරයන්කේදී විඳින තියෙන උග්‍ර වේදනාවක් විඳලා ඒක එහා පැත්තට සතුටින් සතියත් අරගෙන යන්න ඕනේ සමාධියත් අරගෙන යන්න ඕනේ එතකොට තමයි පහුවෙන්දා සෝවන් මාර්ග ඥානයේ අතක් දෙන්න බලාගෙන වෙල්කම් කරන් ඉන්නේ. අපි මේ කැසට කිපිස්සට හෙම්බිරිස්සාට බය වෙලා ඉන්නවනම් පිස්සු කතා කරනවා පලාතට යනවා. ඒ නයි ඉතින් පොට පිට කොට බරද්දගෙන තියෙන කියලා හිතා ගන්න. ඒ නිසා මූර්තේ හරහමයි අමූර්තේට යනවා. මරණය කිට්ටු වෙන්න වෙන්න වෙන්න අමෘතයට හරීම කිට්ටු. ඒ නිසා මරණ වේලාවේදී සීය පවත්වන්න පුළුවන් කියලා කියනවා ඒක ඔලිම්පික් දින වගේ වැඩක්. එනේ මනසට ඉන්නේ හැපැත්තට යන්න ඕනකමකුත් නැහැ. ඒක සංදිස්ථානය ඉතාල වැඩක සංදිස්ථානයක් වෙනවා. ඒ නිසා මරණාසන්න ලෙඩක් වෙනකොට ලෙඩක් සාමාන්‍ය නින්දාවක් අපහාසයක් වෙනකොට ඒක සත්‍යමත් වෙන්න ගන්න උත්සාහය අරා අපි මේ මරණය පෙරහුරුවකට තමයි පුරුදු කරන්නේ. ඒ නිසා බුද්ධ ආගම නාස්තික ධර්මයක් කාලකාමී ධර්මයක් එහෙම නැත්නම් උච්ඡේද ධර්මයක් විදිහට දේශනා කරනවා මොකද අනිත් ඔක්කොම ලස්සන ජීවත් වෙන්න කතා කරද්දී මේකේ ලස්සන ජීවත් වෙද්දී මරණය ගැන සිතපත් කළ දෙන්න නිසා. හොඳයි අපි එහෙනම් මෙතනින් අපේ උදේවරුේ සතිವಾರය સમાપ્ત කරනවා අපි 12 මාට නැවත ධර්ම සාකච්ඡාවකට මෙතන රැස් වෙනවා කියලා මතක් කරනවා. සියලු දෙනාටම දෙවන්සක්.